අවශ්‍යයි සහභාගී වෙන සියලු දෙනාටම දරුවන් සරණයි මේ තවත් ප්‍රශ්න විචාරාත්මක වල පිළිවෙලක් ධර්ම සාකච්ඡාවක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි පුරුදුපත් ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු කාලානුරූප අවස්ථාව වෙලාව ලැබෙන හැටියට සභාවෙන් ලැබෙන ප්‍රශ්න සම්පූර්ණ සම්බන්ධ කරගන්න. විලා හිටමු ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන විදිය. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඒකේ ප්‍රශ්න තුනක් තියෙනවා. පළවෙනි එක සක්මන් භාවනාව කිරීමේදී සිතවිල්ලක් පහළ වූ විට ඇවිදීම නතර කර ඒ සිතවිල්ලක් බව මෙනෙහි කොට එහි බලය බිඳුණු පසු නැවතත් ඉරියව්වට සිහිය නැවතත් නංවා ගමන් කිරීම සුදුසුද? එහෙමත් නැත්නම් කල යුතුවන්නේ ගමන නොනවත්වා සිතවිල්ලට පවතින්නට ඉඩදී සක්මන කරගෙන යාමදයි කරුණාවෙන් පැහැදිලි කර දෙන සේක්වා. හිතේ දිගින් දිගටම එනවනම් මොන විදි ගන්න අතර කරන්න බැරුව මේ උපක්‍රමය කරන්න කියනවා තමයි නතර කරලා හිතවිලි එනකොට හිතනවා හිතනවා කියලා මෙනෙහි කරන්න නමුත් වරින් වර හිතවිලි එනකොට කඩ කඩ හිතවිලි එනකොට මේ වගේ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ උත්සාහ කරලා බලන්න ඕනේ හිතවිලි අතරමැද මම දකුණු වශයෙන් බලන්න පුළුවන්ද ඉරියව්ව සක්මන බව දැනගන්න පුළුවන්ද කියලා. ඒත් උංගාත්ම සීමාවක් අසීමිතව දෙකින් දිකට හිතවිලි එනවනම් සක්මන් නතර කරලා හිතවිලි හිතවිලි වශයෙන් මෙනෙහි කරන්න කියලා කියනවා. දෙවැනි ප්‍රශ්නය ඊයේ දිනේ ධර්මදේශනයේදී ස්වාමින් වහන්සේ ditthi visuddhiයේදී පහළ වෙන උපක්ලේශ 10ක් ගැන සඳහන් කළා. මෙම උපක්ලේශ බුද්ධ දේශිතද එහෙම නැත්නම් පසු කාලීනව එක් වූ ධර්ම ධර්මතාද බුදුරජාණන් වහන්සේ විසින් දේශිත නම් එම කරුණු සූත්‍ර පිටකයෙන් සොයාගත හැකි කොහෙන්දයි කරුණාවෙන් දේශනා කරන්නේ නම් මැනවි. පංසුදෝන සූත්‍රයේදී දේශනා කළා තියෙනවා පළවෙනි ප්‍රධාන වශයෙන් රාග දෝෂ මෝහ යටපත් වෙනකොට යට තියෙන සුකුම විතක්ක මධ්‍යම විතක්ක එක එක විදියට මතුවෙනවා කියලා. ඒ වගේම ඔය මේ උපක්ලේශ වශයෙන් මතුවෙනවත් ගොනු කරලා එකතු කරලා නැහැ. නමුත් තැන් තැන් වල දේශනා කරලා තියෙනවා. පසු කාලීන අටුවා යුගයේදී තමයි ඒ ඔක්කොම 10කට 50කට ආදි වශයෙන් කඩලා බෙදලා තියෙන්නේ. අතන මෙතන එකතු වෙන දේවල්. නමුත් ඒ ධිට්ඨි විසුද්ධියෙන් පස්සේ එන මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියට මේ මාර්ගය මේ අමාර්ගය කියලා උගා කාලවට යෝගාවචරය මාර්ගය කියලා හිතාගෙන එක අමාර්ගය වෙනවා. යෝගාවචර වැරදි මාර්ගය හිතා එහෙම නැත්නම් අමාර්ගය කියලා හිතානක මාර්ගය වෙනවා. ඉතින් තමයි යෝගාවචරගේ අගයන් ආඩම්බරයන් වල වෙනස්කම් සිද්ධ වෙන්නේ. අන්න ඒ හරිදී වැරදි විතරත් වැරදි හරි විදිහටත් වටහා ගන්න වෙලාවේදී මතුවෙන නිමිටි ගොඩක් වෙලාවට නොම ගැවන සුළුයි. ඒ ඒ පළපුරුදු අර්ථකථනය දෙන්න ගියොත් යෝගාවචර තමගේ බාධාන්ට බාධා කරනවා. ඉතින් ඒ නිසා මේ මතුවෙන නිමිත්ත යෝගෙන තමන්ට ඒ සඳහා ඇති වෙන ආකල්පය කමඨහං සුද්ධ කරනකොට තමන්ගේ මතය හෙලි කරන්නේ නැතුව මතයට මුල් තැන දෙන්නේ නැතුව හෙලි කරන්න පුළුවන් නම් <clears throat> අහගෙන ඉන්න එකට අවස්ථාවක් ලැබෙනවා නිවැරදි කරලා දෙන්න. එහෙම නැත්නම් යෝගාවචරයයි නිමිටි තමන්ගේ මතය අනුව තීන්දුව කරන ගත්තොත් බොහෝ විට මාර්ගයේ අමාර්ගයේ විදිහටත් අමාර්ගයේ මාර්ගයේ විදිහට තේරුම් ගන්න ඉඩ තියෙනවා. මෙම උපක්ලේශ 10 අතර සතිය නම් කොට පැවතීම මාහට මහත් ප්‍රහෙලිකාවක්. සප්තබොජ්ජංග ධර්මවල ඇති සතිය උපක්ලේශයක් වන්නේ කෙසේදයි කරුණාවෙන් පැහැදිලි කර දෙන්නේ නම් යහපතයි. සතිය උපක්ඛාන වශයෙන් විතර සඳහන් කරලා තියෙනවා යෝගාවචරයට සතිය ඇති වෙනකොට මේ සතිය ආයි කැඩෙන්නේ නැහැ. ඒක දිගට සතිය පවතින්න ඕන කියලා සතිය නිත්‍ය ධර්මයක් වශයෙන් වරදොල තේරුම් ගන්නවා. සතිය සුඛ ධර්මයක්, සුභ ධර්මයක්, ආත්ම ධර්මයක් විදිහට මේ සතිය මගේ මමයි මේ සතිය වැඩිවේ. ඒ නිසා මේ සතියයි නැති වෙන්න බෑ කියලා සතිය පිළිබඳව මම මාගේ ආත්ම හැඟීම ඇති කරගන්න. ඒ නිසා ඒ නිසා ඒ වෙනි හැඟීමක් ආපු කෙනාට කිවිච්ච සතිය කැඩෙනකොට ලොකු චිත්ත පීඩාවක් එනවා. භවනා ගහලා දාලා අතහැරලා දාලා යන්න හිතෙනවා. ඒ මොකද මේ සතිය පිළිබඳව මේ යහ ක්‍රමයට, නිවැරදි ක්‍රමයට කල්පනා කරන්න දන්න නිසා. ඒ නිසා මෙතනදී තමයි යෝගාචරයට තේරුම් අර ගන්න වෙනවා සත්‍යත් අනිත්‍ය ධර්මයක්. සත්‍යත් දුක්ඛ ධර්මයක්. සත්‍යත් අනාත්ම ධර්මයක්. ඒතිෙදි ගමනට උදව් කරන ආධාර ගන්න කෘත්‍යයක් කරනවා සතිය. ඒ කෘත්‍ය කරනකොට සතිය දිගටම පවතින්න ඕනේ. අඛණ්ඩව සතිය තියෙන්න ඕනේ කියලා වැරදි මතවල ඉන්න බෑ. සතිය ඇතිලා නැති වෙනවා. ඒ නිසා ඒක හරියට තේරුම් ගත්තොත් සතිය පිළිබඳව මාර්ගය තේරුම් ගත්තොත් ඒ යෝගාවචරය සතිය නැති වෙන තැන සතිය කැඩලා වෙන දෙයකට යන තැනදී පශ්චාත්තාප නොවි මේක ස්වභාවික දෙයක් බව වෙන්න පුළුවන් දෙයක් බව ඒක දිහා බලාන සිටීමේදී කලබල වෙන්නේ නැතුව කම්පණයටපත් වෙන්නේ නැතුව බලන්න පුළුවන් ගතියක් තියෙනවනම් අතවාසියක් වශයෙන් ලෝකාවදරට කැඩිච්ච සතිය නැවත හදා ගැනීමට වැඩි අවස්ථාවක් ලැබෙනවා. සතිය කැඩීම පිළිබඳ කලබල කලකොල තත්ත්වයටපත් වෙච්ච එකනට හොරස් කටේවත් අත දා ගන්න බැරුව කැඩිච්ච සත්‍ය ආය හදා ගැනීම පිළිබඳව බලාපොරොත්තු තියන්න බෑ. කැඩෙනවා මේක කැඩුණට කමක් නැහැ. කම්පාවේ නිවි, වික්ෂිප්ත නොවි, අනිවිහිත නොවි මේ කැඩිච්ච සත්‍ය ආය ආධුනිකෙක් වගේ. අලුතෙන් පටන් ගත්ත කෙනෙක් වගේ හදාගන්නේ කොහොමද කියලා දැනගන්න නම් සත්‍යත් අනිත්‍ය ධර්මයක්, දුක්ඛ ධර්මයක්, අනාත්ම ධර්මයක් විදිහට නිවැරදි වශයෙන් තේරුම් ගත්තේ නැත්නම් ඒකට කියනවා සත්‍ය උපක්ලේශයක් වෙලයි කියලා. ඊළඟ ප්‍රශ්නය ගොනු වෙලා තියෙනවා අංක 10ක් යටතේ. පළවෙනි එක ඔබ වහන්සේගේ උපදේශ පරිදි සත්‍ය පිළිබඳව අවධානයෙන් සිටින විට සතිය සති ධාරාවක්සේ නිතරම අප ළඟ තිබෙන බව පැහැදිලි විය. ඒ අංක 1. අංක 2. පරියංකේදී සක්මනේදී සිතවිලි හෝ වේදනා එන විට එය සතිය ඒ බව දන්නා බව පැහැදිලි විය. මට අවබෝධ වූ ආකාරයට සිතිවිලි වේදනා සතියට ටිකක් ඉහළ මට්ටමකින් ඇති වී නැති වී යයි. ඉන්පසු පහළ තලයේ තිබෙන සතිය පැහැදිලිව ප්‍රභාමත්ව මතුවේ. අංක 3 සක්මනේදී සතියෙන් සක්මන් කරන විට ගුවන් යානයක ශබ්දයක් ඇසුණු සමහර විට මම ගුවන් යානය බලන බව සතියට දන්නවා ගුවන් යානයේ නොපෙනී යන තුරු එහි හැඩය පාට අවධානය කරමින් සිටියෙමි. නැවතත් සක්මන පැවතුන තැනින්ම ඉදිරියට ගියෙමි. ගුවන් යානයේ බැලීම නිසා සතිය කැඩුනේ නැත. අංක 4 එසේම එදිනෙදා සියලු වැඩවලදීද මාගේ කාර්ය වෙනස් වූවත් සතිය ඒ පිළිබඳව දනී. සතිය පහළ මට්ටමේ සිට එදෙස බලමින් සිටී. අංක 5 වරින් වර ඒ ඒ කාර්ය නිසා මොහොතින් මොහොත ගෙවි යන බව දැනේ. එසේ ගෙවි යන්නේ අපගේ කයේ ඉදිරි පැවැත්මට ඇති කාලය බවද හැඟේ. අංක 6 එසේ සතිය ක්‍රියාත්මක වන නිසා පර්යංකයට පැමිණි විටදී ඉක්මනින්ම හුස්ම රැල්ල සංසුන් වෙයි. අංක 7 සතිය දිගටම පැවතුනත් සමාධියට යන්නේ වේදනා සිතුවිලි නැති වූ විට පවණක් බව දැනුනි. අංක 8 ඒ නිසා සතියෙන් සිටින විට කාලය, දේශය දැනුණත් සමාධියටපත් වූ විට කාලය, දේශය නොදැනෙන බව හැඟුනි. අංක 9 අද උදෑසන භාවනාවේදී මා සමාධියට ගිය විටදී කවුරුන් හෝ පුජ්‍යලයෙකු මට කිසියම් පාර්සල් කීපයක් ගෙනවෙද්දුනි. ඉන්පස්සේ එය මට එය මට බරට දැනුනි. මේවා නැවත කාට හෝ දිය යුතු නිසා නැවත දීමට බලන විට අත හිස් බව දැනුනි. අතේ කිසිවක් නැති නැති බව දැනුනි. අංක 10 මම ඔබ වහන්සේගේ බණ 2010 සිටම දිනපතා අසමි. අපට නියම මඟ කියා දෙන ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් සුව ලබත්වා. මෙලීලාත් මාර්ගේ වැරදි නම් ඔක්කොම ඉවරයි. කියන මිනිහත් ඉවරයි, ආහාර මිනිස්සුත් ඉවරයි. ඉතින් පරිස්සමෙන් වැඩ කටයුතු කරන්න ඕනේ. හොඳයි කියලා හිතන දාකල් හොඳයි. නමුත් එහෙම කියන්න පුළුවන් ඒ කායනේ කියන්න පුළුවන් කමක් නැහැ. නිසා ධාන තියෙන එක පරිේශන මට්ටම. ඉතින් මුල් කොටස් වලදී අහගෙන ඉන්නකොට තේරෙන්නේ මේ සත්‍ය රූප ධර්මකේ නාම ධර්මයට මාරු වීම පිළිබඳව මේ ආධුනිකයෙක් ඒ අදහස ඉදිරිපත් කරන හැටි. සර්වචන් වහන්සේ මේ ආධුනිකයට නැත්නම් මේ කාම සංඥාව දුරු කරන්න කැමති කෙනාට අල්ලන්න පුළුවන් වෙරිෆයි කරන්න පුළුවන් ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් ඊක පරිල උස ඇඩ තියෙන දෙයක් තමයි අරමුණු කරන්න දෙන්නේ සතියට රූප කර්මස්ථානයක්. නැත් ඒක පස්සේ රූප කර්මස්ථානයේ ගෙවි යෑම නිසා හෝ එහෙම නැත්නම් ඒ වෙනුවට මතුවේ නැහැ. වෙන බාහිර අරමුණක් නිසා හෝ සතිය මේ අරමුණ අතහැරලා වෙන අරමුණක් ගන්නවා. සක්මන් කරනකොට ආසෙන්තරය කියන සද්දේ එකත් රූප කර්මස්ථානය. අර පයේ පොළවේ හැටෙන එක කාය ප්‍රසාදේ පයට පොළව ගැටෙන කාය විඥානේ ඉඳලා එකපාරට විඥානේ සෝත ප්‍රසාදයට වැටෙන සද්දයකට වෙලා සෝත විඥානයක් වඩපත් වෙනවා. ඉතින් එතනදී රුචි අරුචිකා චේතනා එහෙම නැත්නම් අපේ තියෙන අබ්බැහි කන් නිසා අර කයේ දැනීමෙන් තිබුණ දේ කාය විඥානේ හැඩේ වෙන පෙර පෙරලි වෙනස් කර ගන්න. වෙස් මාරු කර ගන්නවා සද්ද විඥාන, සෝත විඥාණයට. ඒත් හැබැයි ඒක කලබගෑනියක් කරගන්න නැතුව නැත්තම් අවුල්පාසයක් කරගන්න නැතුව දැන් මේ කාය ප්‍රසාදයේ තිබුණ හිත සෝත ප්‍රසාදයට ගියා. පඩවි ධාතුවේ තියෙන කක්කල ගතිය දැනුන වෙනුවට ශබ්ද තරංගයක තියෙන ශබ්දය ඇහෙනවා. කාය ප්‍රත්‍ය විඥාන වෙනස සෝත විඥානේ පහළ වුණා කියලා ඒ වෙනස් වෙනවත් සරම්ම නැති වුණාට වෙනස් වෙනවත් හා සමගම ප්‍රමා නොවි අප්‍රමාදව සතිය පිහිටියොත් ඒ කෙනාට පමාවෙන් සිදුවෙන හානිය අඩු වෙන්න පුළුවන් මේ සද්ද ඇහිීම වැරද්දක් නෙමෙයි සතිය කැඩීමක් නෙවෙයි අරමුණු මාරු වීම විතරයි වෙලා තියෙන්නේ ඒ නිසා කාය විඥානයේ තිබුණ හිත දැන් සෝත විඥානයේ බවට පත් වෙලා යනවා කියලා දැනගත්තොත් ඒ සද්ද ඉවරුනාට පස්සේ කැමැතිනම් ආය බොහොම ලේසියට ආයතර කාය විඥාණයට එන්න පුළුවන්. නැත්නම් සද්ද විඥාණය ඉන්න බව දැනගන්නත් පුළුවන්. අහනවා අහනවා කියලා දකින්නවා දකින්නවා කියලා. එතකොටත් අර වහයලාගෙන මුසපත් වෙනා කෙලස් එනවා වෙනුවට යම් ප්‍රමාණයක් කෙලස් තියෙනවා. නෝ සතිය ආරක්ෂාව නිසා අඩු වෙනවා කෙලස්. ඊට පස්සේ ආයෙත් තමකට පුරුදු කාය විඥාණයට කාය පොළවේ හැපෙන තැනට හිත ගන්න තියෙන ඉඩත් වැඩි. සමහර වෙලාවට ඒක නාම ධර්මයකට යනවා. මනාපමනාපට යනවා. එහෙම නැත්නම් සුචිර්කයට යනවා. එතකොටත් දැනගන්න පුළුවන් මේ රූප කර්මස්ථානක තිබුණු සතිය අරමුණේ සිත් පැහැර ගන්න සුළු ගතිය නිසා සංසාර පුරුද්ද නිසා චේතනාව ඉස්සර වීම නිසා එකපාරට මනාපමනාප වලට පහළ වෙනවා. ඒතර දැනගත්තොත් මගේ හිත රූප කර්මස්ථානෙක ඉඳලා මේ නාම කර්මස්ථානෙට ගියා ඉස්සරහ රූප කර්මස්ථානයේ රූප කර්මස්ථානෙට ගියා දැන් රූප කර්මස්ථානේ නාම කර්මස්ථානේ කියලා දැනගත්තොත් යත්වාදි කරන මේ තංග සංගතම් විරන්තං උපජ්ජති පාවක කුසල ධම්මා තස්ස සංවරය අපජ්ජති යම් හේකින් නොදැන සිට මේ ඇතිවිච්ච මනාපමනාපේ දිගේ හිත මත් වෙලා මුසපත් වෙලා යන්න තියෙන ගතිය දැන් මගේ හිත රූප කර්මස්ථානේ නාම කර්මස්ථානේ කියලා දැනගත්තොත් ඒ නූපන්න කුසල් නොයිපද වීම පිණිස යෝගාවචරයට යම් යම් උපක්‍රම යොදන්න පුළුවන්. මත් වෙලා යන්නේ. ඒක තමයි යෝගාවචර ලැබෙන ලාභේ. ඒ විදිහට දැන් ඉන්නේ නූපන්න කුසල් වඩා උපදින්න පුළුවන් තැන කියලා දැනගත්තට පස්සේ නූපන්න කුසල් නොයිපද වීම පිණිස මත් වෙච්චයේ නාම කර්මස්ථානයේ අස්තර විස්තර ව්‍යංජන අනුව්‍යංජන බලන වෙනුවට දැන් වාහනේ පාරෙන් පිට පැනලා තියෙන්නේ දැන් මේක පෙරළුනොත් ගොඩ ගන්න බෑ. ඒක කොහොම හරි බ්‍රේක් කරලා ක්ලච් කරලා පාරෙන් පිට ගියාට පාරදී නැත කරගත්තොත් ට්‍රක් එකෙන් පිට ගියාට පාරදී නැත කරගත්තොත් පෙරලෙන්නේ නැති වෙන්නේ. ආයෙසරයක් පාට ගන්න පුළුවන්. ඉතින් එයාට තමයි දක්ෂික වාදකරයි කියලා කියන්නේ. එහෙම නැති වුනොත් ඒ නාම කර්මස්ථානට ගිහිල්ලා ඒ පිළිබඳව සීමාන්තිකව කෙලෙසපදිලා ආයෙ නැවත පාට ගන්නත් බැරි වෙන දොබකරයක් ඉන්න වෙනවා. අන හදිසියනතු වලට කතා කරන්න වෙනවා. අන්න ඒ වගේ ස්ලිප් කරන්න හදනකොටම දැනගත්තොත් පාරෙන් පෙරලෙන්නේ නැතු වෙන්න බේර ගන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒ නිසා මේ ස්ලිප් කරන එක ස්ලිප් කරනවා. ට්‍රක් එකෙන් ස්ලිප් කරනවා. ඒකට පාරෙන් පෙරලෙන්නේ නැතු වෙන්න රැක ගන්න තරමට අරසා වුණොත් ඒ යෝගාවචරයට මේ වාහනයක් පාරේ තබා ගැනීමේ දක්ෂකම. පාරෙන් පිටපැනලා අනතුරටපත් වීමේ ආයනකමෙන් බේරලා බේරෙන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒ නිසා සර්වඥාන්සේ සඳහන් කළා තියෙනවා මේ තතේ උපජ්ජති කෝදාන රතං භන්තං වධාරයේ තමහම් භූමි තමහං සාරතිම් භූමි ප්‍රස්මික් ගාවෝ ඊතරෝ ජනා කියලා තියෙනවා. මෙහෙම වැඩ කරන යනකොට පිට යනවා. පිට යනකොටම ද්වේෂයක් පහළ වෙනවා. ඒ ද්වේෂය පහළ වෙනකොටම දැනගත්තොත් දැන් අමනාපයක් පහළ වුණායි කියලා එයා භ්‍රාන්ත රජයක් රතයක් නතර කරන්න උත්සාහ කරන රථාචාර්ය කෙනෙක් වගේ රතේ මේ දැඟලුවාට ස්කිඩ් කරාට පාරෙන් පෙරලෙන්නේ නැති වෙන්න වගේ බලා ගන්න. එතකොට එයා හසුරුවන්නේ ගමන යන්න නෙවෙයි. එයා හසුරුවන්නේ වෙන්න තියෙන අනතුරු නැති කරලා පාරේදී කොහොම හරි වාහනේ නතර කරගන්න. අන්න එවැනි කෙනෙකුට ධර්මචාන්සේ කියනවා මම එවැනි කෙනාට රථාචාර්යවරයෙක් කියලා කියනවා. අනික කෙනෙක් නිකන් තෝල්ලන් වලන විතරයි දන්නේ. රතේ පෙරල ගන්න. පාරෙන් පෙරල ගන්න. කරලා ගත්තට පස්සේ යාට කන්ට්‍රෝල් එකක් නැහැ. ඊට පස්සේ ආයෙ දොබ කරගෙන ඉන්නවා. එහෙනම් අදිසි අනතුරු වලට කතා කරන්න ඕනේ. මේ හෙල්ලිච්ච වෙලාවේදී පෙරලා ගන්න තුන අතර වෙන්න නම් අරමුණු මාරු වුණා. අමනාපය පහළ වුණා. ද්වේෂය පහළ වුණා. එතකොට ක්‍රෝධය ඉපදුණා. එතකොට බ්‍රහාන්ත රතයක්. කීකරු කරන්න බැරුව ස්කීට් කරන වාහනයක් පාරදී නැත කරන රතාචාර්යවරයෙක් වාගේ අනතුරු වෙන්න දෙන තුන අතර කරගන්න පුළුවන් නම් ඒක සතියේ උත්කෘෂ්ඨ වැඩක්. එහෙම නැත්නම් සතියේ මේ සුවිශේෂ කෘත්‍යයක්. එතකොට කියනවා සත්‍ය ධර්මය ආරසා කරනවා නම් තමන්ට ධර්ම ආරක්ෂාව ලැබෙනවා. තමන් සත්‍ය ධර්මය ආරසා කරන්න බැරි වුණොත් පතේ පෙරලෙනවා, පාරෙන් පල්ලට යනවා. එතකොට තමන්ට ආරසාව නැති වෙනවා. ඒ නිසා ඒ වෙනස පින් කරන්න යන්න එපා. ඒලාදී වෙන්න තියෙන පව් ප්‍රමාණය නූපන්න අකුසල් ප්‍රමාණය අඩු කිරීමට අරමුණු මාරු වුණා කලබල වෙන්න එපා. main thing is not to worry. මේ වෙච්ච සංගතිය තේරුම් අරගෙන ඒක සමතේර ප්‍රත්‍යරට පාණයකට ගත්ත ගමන් අපිට පුළුවන් ආයසරයක් ට්‍රැක්කට දාගන්න. ඉතින් ඊතර තියෙන්නේ සතිය තියෙන කෙනාට සතියේ ඒකට කියන්නේ මේ දක්ෂකම් නැත්නම් වැඩ පෙන්නන වෙලාව. සතියෙන් සුවිශේෂ වැඩ ගන්න වෙලාව. ඒක නැති සතිය ඒ වගේ හදිසි අනතුරකදී කලබල වෙන්නේ නැතුව ට්‍රැක් එකෙන් පිටපතින් දෙනතු වාහනේ නැතර කර ගන්න පුළුවන් මගේ සතියක් නැත්තම් ඒ යෝගාවචරය හරීම මේ ඩ්‍රයිවිං වලට එච්චර පුහුණු නැති කෙනෙක් හදිසියකදී රත්ය හසුර ගන්න බැරි කෙනෙක් නිකන් තෝරලනු අල්ලන්න විතරයි දන්නේ. නමුත් රත්ය හසුර ගන්න දන්නේ නැති නිසා එයාට ෆුල් ඩ්‍රයිවිං කෝස් එකක් ගන්න බෑ. හොඳ රතාචාර්යවරයෙක් වෙන්න බෑ. චෝෆර් කෙනෙක් වෙන්න බෑ. ඒ නිසා වෙන්න නම් අනතුරු වෙනකොට තමයි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. තමන් කර්මස්ථානේ නා රූප කර්මස්ථානේ පැනලා පැනනට පස්සේ ඒකන ද්වේෂයක් ආවට පස්සේ එනවාමයි ද්වේෂය. අන්නේ කලබල වෙන්න දෙන්න එපා. ද්වේෂයට පාලනය අර්ථ ගන්න දෙන්න එපා. Taman දැනගන්න ඕන දැන් තියෙන හිත අරමුණේ නෙමෙයි ද්වේෂයේ. ද්වේෂ අරමුණට ද්වේෂ කරන්න එපා. මේ වෙලාවේදී මම රතේ පෙරලා ගන්න නැතුව කොහමරි අරස කර ගන්න ඕනෑ කියන එක ගන්නවනම් ඒ කෙනාට ස්වාධිපත්‍යයක් වෙනවා. ස්වෛරී බවක් වෙනවා. හදිසි අනුදේ කටයුතු කරා. ඉතින් ඒක එන්නේ අනතුරුකින්මයි. ඒ නිසා මේ සාමාන්‍ය ගමන යනකොට කවදාකවත් භාවනා ජීවණයක් ඇති වෙන්නේ නැහැ. කෙලස් කැපෙන්නේ නැහැ. කෙලස් කැපෙන්නේ තක්කු මොක්කක් ආව වෙලාවේ. පිටපොට ගිය වෙලාවේදී. පාලනය කරගන්න බැරි වෙලාවේදී ඊට පස්සේ තමන් කොහොම හරි ආයෙත් කෙනෙක්ගේ සහයෝගයක් නැතුව රතේ පෙරලා ගන්න නැතුව ගන්න පුළුවන් තත්ත්වයට එනවනම් ඒකට කියනවා කෙලස් කැපෙනවා. දක්ෂකම් පුරුදු වෙනවා. සූර වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම බය අනතුරට බය හැරෙනවා. ඊට පස්සේ අර සාමාන්‍ය සතිය කියන එක එච්චර දෙයක් නෙමෙයි. මේ සුවිශේෂී සතිය තමයි අපිට ගොඩක් versatile එහෙම නැත්නම් ඕන දෙයකට යොදව ගන්න පුළුවන් බාටපත් වෙන්නේ මේ සතිය තමයි. ගරුතර ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී හුස්ම රැල්ල හොඳටම තුනී වී ගොස් සතිය නාස්පුඩුවෙන් ගිලිලා ගොස් ඊටාම එළිය සහිත ස්ථාන ස්ථානයකට බැසගත්තා. මේ අවස්ථාවේදී සුදු වලාකුළක් වැනි දෙයක් ගොනු වෙවි වෙනස් වෙවි කැඩි කැඩි ඇති වී නැති වෙමින් යනවා මොහොතක්වත් ඒකාකාර ඒකාකාර නැහැ මේ අවස්ථාව හිස් තැනක් ලෙස දැනුණත් සුදු වලාකුළු වැනි දේ ඇත ආරම්මන සතිය විඥානය කියන්නේ මෙයටද මෙතනට නිතර නිතර පැමිණෙන නිසා ප්‍රතිපත්තියකින් ලැබෙන අත්දැකීමක් යයි මම සිතමි සමහර විට ඒකාකාරය නිසා තනිකමක්, පාලුකමක්, වරන් ඇතුලේ තියෙන බෝරින් දැනෙනවා. මේ අවස්ථාවේදී ශබ්ද, වේදනාදී කිසිදු දෙයකින් බාධාවක් නැති අතර උදරය ඉහළ පහළ යන එකක්ද දැනේ. ශරීරයට ඊතාව පහසක් සැපක් දැනෙනවා. කිසිම කරදරයක් නැතුව දිගු කාලයක් එකම විදිහට ඉන්න පුළුවන්. සිතට සිතවිලි ආවත් කරදරයක් නැතුව අතහරින්න පුළුවන්. මේ අත්දැකීම විටින් විට අවුරුද්දක් පමණ කාලයක් තුල දියුණුවක් සමග ඉදිරියට යමින් පවතී. මේ අවස්ථාවට යනවා කියා හිතාගෙන භාවනාවට ඉඳගත්ොත් ලැබෙන්නේ නැති බවත් අත්දැකලා තියෙනවා. වෙන්නේ අහම්බයකින් කියා හිතෙනවා. ස්වාමින් වහන්සේ මේ ගැන විග්‍රහ කොට ධර්මතාව පහදා දෙනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ආරම්මන සත්‍ය කියන වචනයක් විඥාන කියන වචනයක් දාලා තිනවා ඒක නම් එච්චරම රචනට ගැලපෙන්නේ නැහැ. කෙසේ නමුත් මේ තමන් අර රූප කර්මස්තන කරන භාවනා කරනවා. රූපස්තනේ ගෙවිලා රූප සංඥාවට හිත වැඩෙනවා. ආරමුණේ දෙන්නේ නැද්ද දන්නේ නැහැ. සතිය තියනවද නැද්ද දන්නේ නැහැ. සමතද විදර්ශනාවද දන්නේ නැහැ. කරනවද කෙරෙනවද දන්නේ නැහැ. ඉතින් මේ වගේ හැඳි ගෑවෙන තැනකට එනවා භාවනාව. ඒwidetilde යෝගාවතර හොඳට හිත තෝන්තු කරගන්න නැතුව කරගෙන ගියොත් ඒ රූප සංඥාටිකක් දිනුනට පස්සේ මොකද්ද නලියනවා. මොකද්ද ගොජයක් පේනවා. උන්තර වෙනස් වෙන දෙයක් නිකන් ගොජ දාන දෙයක් වගේ. එහෙම නැත්නම් අනුරිත්තක් නලියනවා වගේ නලිය නලිය නලිය නලිය අපේ එනවා නිකන් උදාහරණයක් කියනවනම් ටීවී ස්ක්‍රීන් එකේ ඩොට්ස් වැටෙන වෙලාව වගේ පේන ප්‍රෝග්‍රෑම් නැහැ. ඉතින් මේ පේන වෙලාවේදී යෝගාවචරයට සිදුවෙන දේ මේ රචන හැටියට කියන තියෙන්නේ තමන්ගේ කිසිම චේතනාවකින් තොරව will or volition එකක් නැතුව මේක දිහා සම්පූර්ණ මේක යන්න පටන් ගන්න නිසා චේතනාවකින් ශූන්‍යයි මේ වෙලාවේ හිතේ. හැබැයි සිද්ධියේ ඉවරයක් නැහැ. සිද්ධිය ඔය පෙරලි පෙරලි පෙරලි පෙරලි නලිය නලිය තියෙනවා. ඒක නිසා Tamanට මේක යමක් නොවන තැනටපත් වෙනවා. මොකද මේක අඳුනා ගන්න සංඥා කරන්නත් බෑ. විඳින්නත් බෑ. රූපාකාරයක තියෙන මේ හැඩ නිල තල සටහන් ආකාරات නැහැ. මොකද වෙනස් වෙනවා. ඒ වගේම Tamanට ඔහේ බලන්න ඉන්න පුළුවන්. මේක ලං කරගන්න ලොකු කරගන්න මගේ කරගන්න ඕන කමකුත් නැහැ. ඉතින් ඒක නිසා ඒකේ ශූන්‍ය ගතියක් තියෙනවා. ඒක රූපකා රූපාකාරයෙන් ශූන්‍යයි වේදනාකාරයෙන් ශූන්‍යයි සංඥාකාරයෙන් ශූන්‍යයි චේතනාකාරයෙන් ශූන්‍යයි හැබැයි යමක් නැතුව නෙමෙයි මොනවදෝ තියෙනවා ඉතින් ඒක නිකන් මේ මගේ නෙවෙයි හැබැයි මම මේක දිහා බලා ඉන්නේ කියලා ඉතින් ඒක කවදාකවත් මේක හිතලා ගන්න බෑ ආවට පස්සේ මට ඕන විදියට පවතින්නේ මගේ චේතන නැති නිසා මේක දඬුවමක් වගේ පේනවා dots ජීවික පුරා ඩොට්ස් වැටි වැටි ඉන්නවනම් ඒක තියා බලන්න ඉන්න අපිට නෑනේ මේ කොල්ලයි කෙල්ලයි මස් මල් ගහක් වටේ ඇවිදිනවනම් ඔන්න ප්‍රේම ජවනිකාවක් කියන්නේ. එතෙන් කාටද කවුරු වෙඩි තියනවනම් ඔන්න දුෂ්ටයා විලා කියලා කියයි. දැන් දුෂ්ටයත් නෑ ප්‍රේම ජවනිකාවක් නෑ කොල්ලත් නෑ කෙල්ලත් නෑ ඩොට්ස් වැටෙන. ඉතින් මේක දිහා බලන්න එපා වෙනවනේ. මේක මට පාලනය කරන්න බෑනේ. මේක දිහා බලන්න ඉන්න පුළුවන් නම් දිගින් දිගටම ඒ බලාගෙනකොට කෙනෙකුට තේරෙනවා නම් මමය හෝ චේතනාව හෝ මේ තණ්හාවෝ මාන්නේ නැතිනට සිද්ධියේ කිසිම අඩුවක් නැහැ. සිද්ධිය සම්පූර්ණම යනවා. හැබැයි තණ්හා මාන දිට්ඨිය වලින් තොරයි. මම මේක අර කෑල්ල වේවා මේ කෑල්ල වේවා කියන කොල්ලයි පැත්තේ වේවා දුෂ්ටයාගේ පැත්තේ නෝවා කතා බෑ දැන්. ඩොට් එකක් පේන. මනින්න දෙයක්වත් නැහැ. උඩ හොඳයි, යට නරකයි, පැත්ත හොඳයි, මැද හොඳයි. හැමතැනම හතිකොන ගොජේ තියෙනවා. අගේ කරගන්නත් බෑ මම කිව්වත් නැතත් ඕක නඩියනවා. අන්න එතෙන්දී ඒ තණ්හාමාන දිට්ඨි නැතිකම ප්‍රතිපදාවෙන් ලැබිච්ච එකටත් වඩා මෙතන කෙලෙස් නැති බව දන්නවනම්. විසංඛාරගත වෙලා තියෙන කියලා හිත දන්නවනම් සංස්කරණය කරන්නත් බෑ කෙරිලත් නැහැ. මෙන්න මේක දිහා බලාගෙන තාක්කල් කෙලෙස් නැහැ. මේ වෙලාවේ කෙලෙස් ප්‍රතිසන්දීමකුත් නැහැ. අලුතෙන් රැස් කරන්නේත් නැහැ. ඒ නිසා ජීවත් වෙන මොහොත හරීම පිවිතුරුයි. ඒක කියනවා නිර්මල චිත්තක්ෂණයක් කියලා. එහෙම නැත්නම් නික්ලේශී චිත්තක්ෂණයක් කියලා. හැබැයි හරිම නීරසයි. හරිම ඒකාකාරී. හරිම කම්මැලි දනවන සුළුයි. ඒ නිසා මනාපේ පහළ වුණා නම් සංසාරේ හැකියාවක් පහළ වුණා නම් සංසාරේ මට මගේ ඇඟිල්ල ගහලා කරන්න පුළුවන් නම් සංසාරේ මෙතන සංසාරේ නැහැ. එතන යන වැඩේ යන වැඩේ කිසිම අඩුවක් නැහැ. ඒ නිසා මේකට ශූන්‍ය කියන්නේ මොකටද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ශූන්‍ය කියන්නේ ඉතල සාපේක්ෂව චේතනා නැහැ. අදිෂ්ඨාන නැහැ. මෙහෙම කරන්න ඕන කියලා හිතක්වත් නැහැ. හිතක් ආවොත් ඒ හිතෙදි මේක වෙනස් කරන්න හිතේ. වෙනස් කරන්න එපා වෙනස් කෙරුවොත් ඒ හිතවිල්ලම කෙලේශයක් බාටපත් වෙනවා. චේතනාම්බික වේකම්මන් වදානේ කාසරස් වෙනවා. මේක දිහාම බලන්න පුළුවන් නම් ඒකෙන් ගෙවන් කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. පිච්ච පිච්ච යන ඊටපන්දමක් වගේ එළිය තියනවා කියලා කියන්නේ ඊටපන්දම ගෙවෙනවා. එළිය දිගට තියන කෙනා ඊටපන්දම ගෙවෙනවා. ඉතින් ඒක දිහා ආයෙන් බලාගෙන ඉඳ මොන තරම් නෛර්යානිකත්වය පිළිබඳ හැඟීමක් තියෙනවද යෝගාවචරයට? කියන්නේ මම එක් නැතුව නැත්නම් මගේ හැසිරවීමකින් තොරව පූර්ණ අවධියකින් මේ සිදුවෙන ධර්මතාවයේ දිහා චිත්ත නියාමයේ දිහා හේතුඵල ධර්මයේ දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් ගා ගන්න නැතුව ඒකට සම්බන්ධ වෙන්නෙත් නැතුව ඒකට අර්ථකථන දෙන්න යන්නෙත් නැතුව ඒකන කමෙන්ටරි දෙන්න දෙන්න යන්නෙත් නැතුව බලාගෙන ඉන්නවා නම් එයාට කියනවා දුක්ඛ සත්‍ය කියන්නේ මොකද්ද කියලා දන්න කෙනෙක් කියලා. නැති ඕනම කෙනෙක් මේකට අත දානවා. අත දාපු ගමන් අවුල් කරගන්නවා. ඒක නිසා මේක භාවනා කරලා ගන්න එක නෙවෙයි. ඒ කොයි වෙලාවෙත් එන එකක් අපි මේකට බය නිසා තමයි ඔය විනෝදාංශ කරන්නේ. මේකට බය නිසා තමයි ඔය ඇසුර පවත්න්නේ සමාජශීලී වෙන්නේ අර කර්මාන්ත මේ කර්මාන්ත කරන්නේ මේ ප්‍රകൃතියට බයයි. මේ ප්‍රകൃතිය හරීම විවේකයේ දනවන දෙයක් තාදී ගුණය තියෙන කෙනාට. හුදකලාව දනවන දෙයක්, පිරිච්ච ගතිය දනවන දෙයක්, මෛත්‍රියෙන් ආඩ්‍ය වෙච්ච දෙයක්, තාදී ගුණය දන්නේ කෙනාට. නමුත් නිකන් ඉන්න බැරි ගායේ තියෙන කෙනාට මේක හදන්න හිතෙනවා. මේක ලොකු කරන්න, පුංචි කරන්න, මගේ කරන්න, ඒ කරන හැම වෙලාවකම කර්ම රැසෙන. ඉතින් කර්ම රැස් නොකිරී ඉඳනම් මේක නතර වෙන්න හිතන්නත් එපා. ලං කරන්න, මගේ කරන්න, ලොකු කරන්න, පුංචි කරන්න යන්නත් එපා. මේක යන්නේ හේතුඵල ධර්මයකට. පුළුවන් නම් ඇස් ඇත්තේ අන්ධෙක් වගේ ඉන්න මේක දිහා බලාගෙන. පුළුවන් නම් කන් ඇත්තේ බීරෙක් වගේ මේකේ සද්දෙකුත් තියෙනවා. අහගෙන කරවන්න නිකන් ඉන්නේ. මේක දැනීමකුත් තියෙනවා. ඒකත් දැක්කට මොකද දැනුණට මොකද මුති මුතමත්තම් භවිසති නොදැනුණා වගේ ඉන්නේ කියලා. මේ ගැන අර්ථකථන දෙන්න හිතනවා. මේකට නම මොකද්ද? මේකේ උතුර කොහෙද? දකුණ කොහෙද? මුල කොහෙද? මැද කොහෙද? අග කොහෙද කියලා විඥානේ අයිය වෙන්න හදලා ඉතකට. මේ මොඩෙක් වගේ විඥානය නැති කෙනෙක් වගේ මල විඤ්ඤාවක් වගේ බලන්නේ කියලා. ඉතින් ඒක මේ භාවනා උත්කෘෂ්ඨ දේ කියලා කොහොම කියන්නද කියලා තේරෙන්නේ. ඔක්කොටම ඕනේ මොන හරි මේ තියෙන දේ හැඩ වැඩ ගන්න. සංස්කරණය කරන්න. මගේ කරගන්න. එහෙම නැත්නම් මේ මම කියාගන්න. ඉතින් මෙතෙන්දි ගියාට පස්සේ කියන හැම කෙනාටම කොහොල්ල බවත් එක කරන සෙල්ලම තමයි සිද්ධ වෙන්නේ. අත ගැහුවොත් අතින් අහු වෙනවා, ඔළුව ගැහුවොත් ඔළුවෙන් අහු වෙනවා, අත කකුල ගැහුවොත් කකුල අහු වෙනවා. අන්තිම කොහොල්ල බබාට පයින්න වෙන්නේ. කොහොල්ල බබා එන්නේ අපිත් එක්ක නටන්න. ගහන එක තමයි කොහොල්ල බබාගේ දාගන්නේ. හැබැයි පිටිපස්සේ ඊවල බලාගෙන ඉන්නේ. අපිට මේ කොහොල්ල බබා දිහා බලලා කොහොල්ල බබාව දන්නෙත් නැහැ. පරිම මචං සෙල්ලම් කරන්න කියලා ගහන්න හිතුවා. ගහපු ගමන් ගහන ගහන තැන අහු වෙනවා. නිසා බෙදාගෙන කන කෑමක් මේ සංසාරේ කියන්නේ. ඇදගෙන නාන නෑමක් මේ සංසාරේ කියලා කියන්නේ. ඔක තියෙන දිහා දෙස බලාගෙන ඉන්න පුළුවන් නම් ඒකට විපස්සනාව කියනවා. ඒකෙන් gadu ගන්නෙන්නෙත් නෑ. ඒකෙන් තමන්ට ආරෝපණයක් එන්නෙත් නෑ. ඉන්ඩක්ෂන් එකක් එන්නෙත් නෑ. කන්වෙන්ෂන් එකක් එන්නෙත් නෑ. ඒක කොයි වෙලාවෙ නලිය නලිය තියෙන්නේ. නිකන් හරියට නිකන් අපිට ආරාධනා කරනවා කියන්නේ මෙතෙන් නැගිල්ල ගහපන් මෙහෙම කරපන් එහෙම කරපන් කියලා. අත ගැදිච්ච කෙනෙක් වගේ බීරෙක් වගේ බලන එකයි තියෙන්නේ. ලේසි නෑ. අතපය තියෙන කිසිම කෙනෙකුට එහෙම කරන්න බෑ මොකද අපිට පුරුදු කරලා තියෙන්නේ මොන දෙයකින් හරි ඇඟිලි ගැහීම. අනුගේ ජීවිතවලට ඇඟිලි ගැසීම, පරිසරයට ඇඟිලි ගැසීම, එහෙම නැත්නම් සංසිද්ධියට ඇඟිලි ගැසීම. ඉතින් ඇඟිලි ගහ ප්‍රමාණය තමයි කර්ම රසය. ඒ නිසා මේක අමාරුයි. නමුත් කළ හැක්කක් කියන එක බුදුහාමුදුරෝ දේශනා කළා. කළ හැකි. උපදේශ ලැබිලා දහස්වර පුරුදු කරපේකනාට තීරණ පටන් අර ගන්නවා මේ මේට වැඩිය යමක් කරන එක මොන තරම් වෙහෙස කරද මේ යන දෙයට යnderලා එකක් ජයසිරි මංගලක් කියලා බලාගෙන ඉන්නේ කොච්චර ලේසිද? නමුත් පුරුදු නැති එකාට කටු කනවා වගේ අනිනවා වගේ බලාන ඉන්නම වැමුණනවා හරි කරන්න හිතනවා. ඒක ප්‍රමාණය තමයි අපිට මේ ලැබිලා තියෙන්නේ. ඒ තරම් ඒක තමයි සංසාරය කියලා කියන්නේ. පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ඊයේ දුන් උපදේශ පරිදි සක්මනේදී සිතවිලි අතරින් පාදයේ එසවීම තැබීම මෙහෙයවීම ටික වේලාවක් බලා සිටිය හැක. නමුත් සිතවිලි බහුල වන විට වම දකුණ මෙනෙහි කිරීමට සම්බන්ධව ආශ්වාස ප්‍රශ්වාසයෙන් එක්කර බැලීමට උත්සාහ කළෙමි. මේන් සිතවිලි ගලා යෑම අඩු කරගත හැකි විය. නමුත් මේ සඳහා යෙදෙන ආතතිය වැඩි වී මහන්සියක් දැනේ. මෙය කරන්න සුදුසුදයි ඔබ වහන්සේගෙන් කරුණාවෙන් උපදේශක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒක පිරිසුදු නෑ. ඒ කියන්නේ අර හිතිලියසෙන් ආනපානේ බලනවා කියන තැනට යනකම් නම් පිරිසුදුයි. ඊට පස්සේ මේ ආනපානෙත් ඒක කරන්න හදන කතාව මොකද්ද කියලා එළියලා තියෙන වචන වලින් තේරෙන්නේ. ඒක නිසා මට අමාරුයි ඒක අල්ලගන්න මොකද්ද කියන්න හදන්නේ කියලා. සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන්න ඕනේ වම දකුණ මෙනේ කරන එකයි. ඊට පස්සේ ආනාපානයක් හඳුන්වා දීලා මෙනේ කරන්න හදනවාද මොකද්ද කියන එක තේරෙන්නේ නැහැ. ඒ නිසා කවුරු හරි කැමති නම් ඒක පොඩ්ඩක් මේ වචන ලියලා තියෙනක විස්තරලා මැද නිසා පොඩ්ඩක් ඒකට තොරතුරු දෙන්න එහෙමනම් සාකච්ඡා කරන්න පුළුවන්. මේ නමුත් මුල් කොටස නම් මේක තමයි හොඳයි කියලා කියන්න පුළුවන්. ඒක නම් ප්‍රතිඵල තියෙනවා කියලා කියන්න පුළුවන්. දෙවෙනි කොටස ලියවිලා තියෙන එකෙන් තේරෙන්නේ නැහැ. ආස්වාසය ඇතික අනිත් පරිසරයකට ප්‍රසවාසය ඇතිකේම නැත්නම් පොඩ්ඩක් අර ස්ටෙප් එකට පාස් වෙලා යනකොට දෙන්න ටිකක් සාධක වගේ නම් නෑ. අනිත් සිතුවිලි කියවන්න. يعني ආස්වාද ප්‍රසාරය සහ වම දකුණ සින්ක්‍රොනයිස් කරනවා. එහෙම. ආයිත් ඒක හැම වෙලාවෙම එහෙමම නෑ හැබැයි. ඒක නිසා එතන ඒක මේ ආස්වාද ප්‍රසාරය යන ගමන කෘතිම කරන්න වෙයි. නැත්නම් කෘතිම අනුව ආනපානේ මේ ආස්වාද ගමන අනුව ආනපානේ කෘතිම කරන්න වෙයි. ඊට පස්සේ මෙනෙහි කිරීමක් කරන්න වෙනවා. ඒ කලබග ගැනීම නිසා සමානට මතුවෙමින් පවතින හිතවිලි ටික නතර වෙන්න පුළුවන්. නමුත් දැනුත් අවුලක් නේ තියෙන්නේ ඒකට. අර අර අවුල නැති කරන්න තව අවුලක් කරගෙන කියනවා. කැයි ගෑනේ දිට හොටු ගෑණි ගත්තා වගේ කියලා කියන්නේ. ඒ නිසා දැන් දෙවෙනියට ගන්න එක අවුල නැති එකකින් කරන්න ඕනේ. මේ අර අවුල නැතිකරන්න. ඉතින් අවුල අඩු එකකින් තමයි කරන්නේ. නැත්තම් අපිට මේ ලාභයක් නැහැ. අපි මේ කරලා තියෙන වැඩේ. අවුලෙන් අවුලට නැත්නම් මිනිස් තීලා ඉඟුරු දීලා මිනිස් ගත්තා වගේ කයි ගෑණි දීලා ඔටු ගෑණි ගත්තා වගේ කියලා කතාවක් කියන්නේ ඒකට මම ඔක් කියන්න ඕනේ නෑ බන්තේ I am I am starting to feel the breath more regularly now and can sometimes distinguish the in and out breaths I am also observing the end of the out breath when possible I also get pain and rest, restlessness through I do I try to be mindful? Do I try? Do I try to be mindful? In this retreat, I have started sitting in the semi-lotus position. I would be grateful, Bhante, for any advice on the pain and restlessness. Thank you. The pain and the restlessness is basically due to the not natural, some kind of artificial thing. So let the breath to go in a natural flow. Don't try to do force breathing or kind of any manipulations. And let the body to sit in a natural way. Don't try to twist it till the breath and the body and the mindfulness come to alignment. Once it is come aligned, ah. anything you can do. So at the beginning, you must give the maximum facility, maximum contribution for the breath to be natural, the, the body to be natural, and mindfulness gain through this natural process. And once the mindfulness gather the momentum, once the mindfulness gather the uh, equilibrium, then you can change the body, or body becomes so uh, malleable, adjustable, and the breath not necessary to adjust it. So therefore, at the beginning, you must use the body knowledge, and you must let the breath to be as natural as possible, so that fix all the other variables, keep the body natural, let the breathing happen effortlessly, and then try to be aware about this breathing and later, you may understand enormous capacity you are going to get to get the lotus posture or whatever the posture you can take. But at the beginning, don't let these variables come and distract yourself. Distract the natural breathing, distract the natural observation. Then the, the, the starting point will be very staggering, not natural so then it takes long time to get plugged in, get connected it. So that is the most important thing. It is like a kindling a fire. So whenever you start the kindling fire, to start with the tiny material and some or the other let the fire catch it. Once it is caught, it knows how to get the, all the big blocks burning. You can't start fire with the big blocks. It has to start with the twigs and all the other particles so that fire catch. So in our whole uh, skillfulness, any science, the beginner's art, how to be a beginner, is the most aesthetic, the most important part. So all that, whatever may be your seniority, whatever may be your experience, each and every time when you start, uh, develop the beginner's mind. Do not try to claim your past experience. So Zen Mind, Beginner's Mind by D.T. Suzuki, the most famous book among the Western meditators. He got all the tactics from the Theravada and put into the Mahayana and presented in such a way to the Zen, uh, the disciples, that he give, give the due respect to the Theravada and he says in Theravada, system is very humble. Always they start uh, in as a beginner's way. So a book named as Zen Mind, Beginner's Mind. So this one is still try to be a beginner. That is because too much of assumptions, too much of result orientation, too much of regimentation, too much of systems. Don't try to be a scientist, try to be an artist. How to start something, how to, how to kindle a fire. So if this is impossible, just breathing, if it is impossible, imagine any other skillfulness, any other craftsman, become how difficult, because our mind is so worked up, so regimented, so therefore the beginning is very difficult. So that is why the Buddha says the infants and the, at our early part of our life, the beginner's mind is inbuilt. It is endowment. When you get develop certain skills, the age and the knowledge, you become so adamant. You don't believe the amount of uh, square mind you are developing when compared to the infants and the, uh, the babies, the early part of your life. So in the meditation also, if you can start earlier, the better. Otherwise, uh, it is very difficult because our mind is so stereotyped so fixed, very difficult to be beginners, or oh, that is it, that is why it is called it's a de-learning process, deconditioning process. For that, uh, the Buddha attribute all of that to the Saddha, the, the faith, or adaptability, or believing, and that is not irrational one. Make your mind, whenever the mind becomes Saddha, whenever the mind is faithful, it is like a lump of clay. The potter can do as he like. It is not like a already kiln, already burned clay. It is like a soft clay. So this is a kind of a past merit. Due to your past accumulated merit only, you can adapt into the present situation. Otherwise you are very adamant. Even though you wish to be malevolent, you can't. Your, your regimented mind, your stereotype mind is running forward, so therefore very difficult. So this is, this is a very good example to understand how to be a beginner's mind. So always, always keep at it at the very low end. Never assume. Never try to react anything given Start from the situation what is given. Don't expect that and this to happen. So therefore, it's a, it's a, we can simply say we are learning the art of breathing. We don't know how to breathe. So much so we are artificial. So let the breathing happen in the natural way. Let the body in the most natural way and ask the mindfulness to gain the um, uh, help or controlling power. Once the mindfulness develops, all the others can be. One thing, um, I don't have question. Um, when I sit in the civil I feel it is very natural and stable. And I'm kind of, for a long time I wanted to sit like that. Um, so at the beginning, it feels very nice, natural and stable. But, um, the pains come and also the restlessness the, usually any posture will give about 20 minutes. Then it is painful. Whatever the posture, so you have to understand, even if you change the posture, it will give another bonus of 10 minutes, not more than that. So pain is always uh, the waiting to kill you, waiting to torture you. So therefore give maximum uh, the comfort, whatever may be the posture, and give the natural breathing and ask the mindfulness to come and gain the power within that short 20 minutes. If it is so, uh, you will forget about the pain, you will forget about the sounds, you will forget about anything. Your mind will be uh, very closely fixed with the primary object and more and more it go to the closer, the noting mind and the noted object, there are lesser chances for the pain, the sounds and the thoughts come and distract. But if you are looking at a distance, then there are a lot of chances for all the distractions to come. So within that 20 minutes, you have to try to just like a clutch, go there and touch it, this thing, and then power transmission happen. If it is not get clutched together, then pains and thoughts and everything coming. So therefore, early 20 minutes uh, the, of the sitting is very important. So that is why in the classrooms, for the children, the periods are changing for 35 minutes each time. Because whenever the teacher starts the lesson, the attention is there. 30 minutes of whatever may the subject matter. How beautiful is your teacher? No <laughs> problem, your mind is distracted. Then the teacher has to change, subject has to change. So therefore at the beginning in the centers is really having 20, 35 minutes of sessions. Not a single minute before or after. You have to sit exactly 35 minutes and get up. Even the, you have the best meditation to get up. In the Theravada, we have taken one hour. But uh, you have to be very skillful how to get clutched, how to get plugged, how to get connected to the primary object. So primary object must be very conspicuous, very prominent, naturally coming. Your body posture must be very conducive. And uh, facilitating the mindfulness to work in a uh, undistracted way and then mindfulness go and just get the of my noted mind and the noting object as close as possible. So this is the way you are learning the art, how to get clutched with, how to get uh, immediate with, how to get very close with the primary object. More the closeness, more the immediacy, uh, your all the conducive factors will be contributing. So each and every sitting is not equal. In my meditation, I found from morning meal to the lunch, the best. And mind of my um, stomach is full, full of energy, the day is developing, and I can sit even for longer time. But after three or four, I started very difficult to sit because the body is not contributive. contributive. And uh, But some people find evenings are better. It depends. So therefore you have to understand the advantageous time, advantageous conducive sitting posture, and most conducive primary object, and how to mindfulness to uh, come and get this connected connection. So these things, it's a trial and error. And is it okay to sit for more than one hour? It depends. At, at the beginning, if you find uh, the one hour you are, when you are stopping at the one hour's time, the pain and the object and the mindfulness and the skillfulness are still developing, you may increase one hour and five minutes, one hour and 20 minutes, 20 minutes like slowly, slowly, slowly, slowly increase to get the, the the chance. Get the distracted mind to be observed little further. Because after the end of the one hour, usually you feel fed up and you feel to get up and go. So if you wish to entertain that little more, you have to little increase it. But uh, whenever, whenever, whenever you are in a uh, residential retreat, uh, this is more advisable to increase the, uh, the time. But if you are doing it the uh, household methods and the, when the variables are not much fixed, not much conducive, don't try to increase the sitting time longer. You have to balance it always with the walking time. And in a residential retreat, uh, uh when the mind gain the concentration and the mindfulness, uh, it is natural for that particular person to do the experimenting little further Accordingly, you have to increase it, but not all of a sudden. It must be slowly increasing. Venerable Sir, you described in the uh, Sarupama Sutta how fame and, uh, I'm not sure about the second word. Fame, gain and... It's not fame and... Adulation. Adulation led to the uh, downfall of Venerable Devadatta you yourself have earned and enjoy much respect, fame and, fame and adulation internationally. Could you share with us your guidelines, personal philosophy in avoiding going down the same path? Thank you. It is, uh, you know, the dog know how to satisfy the master, but dog can't teach others. <laughs> so it is like a dog be the best. It can it can uh, earn the heart, know what to do, but they are but not a good teacher. So you have to be like a dog. So just people will come and tell anything and you don't know the, how much blames I am getting. For that also, I don't care. I don't care. I, I am not, not listening to the first time, second time, third time. Then only I think it is worth considering. The fame and everything, even though you are going to tell, I feel in me nothing changed. So my same weaknesses, my same the childishness or bumpkin nature still existing. So my, at the very beginning in 79 when Badamika told, don't assume anything. And uh, uh, when I doing postgraduate, I wanted to go for a job. So uh, I went to professor, director, and told, I directly gate crash and went to, and told, said that I'm going to go for a job, I need to set uh, character certificate. In my caliber, I can't issue character certificate. If I'm going to issue, so much of people will come and ask. I'm not giving. Okay, thank you. I came back. Again he asked me, and got a letter, paper, start writing, you are unassuming. And that guy, I don't know what you mean by <laughs> unassuming at that time. He wrote uh, in 1984, uh, you, you are unassuming and you know how to satisfy the superiors. And it happened me to immediately go and open the dictionary and see what is the <laughs> meaning of unassuming. I don't know. And then I went to another person and asked, what do you mean by it? Uh, he says, he is not අඳිනවයි කියලා කියන්නේ සිංහලෙන් ගැහුව ඇඳලා නැහැ. අඳින්නේ නැහැ. ඒ ගොනා ගොනා මොඩල් එකමයි ඉන්නේ. ඒක මම දැන් ඒක මටත් වෙලා තියෙන්නේ කාටවත් කියලා දෙන්න තේරෙන්නේ නැහැ. හැබැයි කරනකොට වැක්කෙන්න සයිස් එකේ තියෙනවා ඒක. නිකන්ට හිතන්න බුදුරජාණන් වහන්සේ රජකයෙන් එළියට ඇවිල්ලා ඇටේරියක් වල ගොඩක සිවුර එලලා මුළු රැයම බුදියාගෙන ඉඳලා උදේ පාන්දර ආවට පස්සේ බ්‍රහ්මණික් අහනවා මේ මහාන සවසේ නිදාගත්තද කියලා. එතන කියනවා මමත් සුවසේ නිදා ගන්න නතර කෙනෙක් තමයි කියලා. රජගෙදරින් එළියට ඇවිල්ලා ඇටේරියා කොළ ටිකක් කොට සිවුරේ ලබුදියා ගන්න. දැන් දේශනා කරනවා මම සුවසේ නිදා ගන්න නතර බුදුරජාණන් නින්ද අගය කරන කෙනෙක් නෙවෙයි. අවදිභාවය අගය කරන්නේ. නමුත් ඒ බමුණා හිතනවා මේ සීතලේ මේ මිනිස්සයා මොනතරම් දුකක් විඳින්නද කියලා. අහනවා මහාන උඹ සුවසේ නිදාගත්තද කියලා. ඒක කියනවා මම සුවසේ නිදා ගන්නත් කෙනෙක්. ඒ නිසා ඒ තියෙන දෙයට ඇඩොප් වෙන්න බලන මිසක් අර දෙ මේ දේ පිළිබඳව ක්ලේම් කරන්න ගියොත් ඒක කදාකවත් ජීවත් වෙනවා. ඒ නිසා අපිට සිර පුදුමාකාර හැකියාවක් ඕනම දෙයකට හැඩ ගැහෙන්න පුළුවන්. අපි යම් තැනකට එළඹුණා නම් මතක තියාගන්න එළඹිලා තියෙන හේතුඵල ධර්මයක් අනුව එළඹිච්ච தත්ත්වයට චෝදනා කරන්න එපා. ඒක දරන්න පුළුවන් ශක්තිය අපිට තියෙන නිසායි අපි එතන ගිහිලා තියෙන්නේ. කවදාකවත් නැත්තම් ගෙනියන්නේ නැහැ ඉතින්. නිසා අපේ අම්මා ඉන්න කාලේ ගියේ වට්ටක්ක වැඩ කොච්චර ලොක් ගෙඩියක් ආවත් පැලට දරන්න පුළුවන්. වට්ටක්ක වැඩ දරන්න බැරි ගෙඩි වට්ටක්ක වැඩේ ඉන්නේ නැහැ. ඒ නිසා Taman කරා ඉන්න සැප දුක කොයි එක කාටවත් චරිතුරු ගන්න බෑ. ගෑපු ගම තමන් තත්ත්වෙ වැටෙනවා. ඒ නිසා ඊවසපම් පපුව කියලා වතුර ටික ගා ගන්න පසුවේ. එවනිච්ච දුප්පයිසා කියව ගියාම එච්චරයි තියෙන්නේ. මම මේක උත්සාහ කියලා දෙන්න උත්සාහ කරනවා නෙවෙයි අර බල්ලෙක්ගේ ගතිය තමයි තියෙන්නේ. ඌ වලිගෙවනන්න දන්නවා, ෂේප් වෙන්න දන්නවා, හැබැයි කියලා දෙන්න දන්නේ නැහැ. ඒ රාජනිෂ් තමයි ඒ කියලා තියුනේ. මේ কৃষ্ণමූර්ති බල්ලෙක් වගේ කියලා. ලෝකෙම ඉන්න හොඳම චින්තකයා උත්සාහ කරනවා කියන්නේ මොන එකකත් අල්ලන්නේ නැහැ. ලැබෙන අනුකම්පාව නිසා කට්ටියට කියලා දෙනවා. කොයි වෙලාවෙත් කියද හැබැයි කවදාවත් කිෂ්ණමූර්ති කවුරක්වත් එයා ෆලෝ කරන්නේ නැහැ. එයා හිතනවා කිෂ්ණමූර්තිට ග්‍රේස් එකක් තියෙනවා කියලා. ඉතින් එම් පිටිපස්සේ හැම ප්ලේන් එකේම යනවා. හැම මීටින් එකකම කාඩි වෙනවා. කියන දේ ඉගෙන ගන්න නැහැ. කිෂ්ණමූර්ති ග්‍රේස් එක ගන්නවා. එයා කියනවා මේ ග්‍රේස් එකක් නැහැ. නිකන් අන්ඇසියුමින් වෙන්න කියලා. එයා ගැන ක්‍රිටිසයිස් කරන්නේ නැත්නම් එයා ගැන අදහස් ප්‍රකාශ කරන රාජනිස් ඕෂෝ කියනවා කිෂ්ණමූර්ති බල්ලෙක් වගේ. එයා දන්නා මනුස්සයෙන්ට දෙන්න ඕන දේ එයා කරන වැඩේ හොඳටම තේරෙන නමුත් එයාට කියලා දෙන්න තේරෙන්නේ නැහැ. ඒ නිසා මේක මේ මන්දර මේ වර්ඩ් එකත් මම අද ඉවසේ ඇඩියුලේෂන් කියනවා. මොකද ඒකේ තේරුම? එහෙමකට අපිට මම අහලා කොන්සර්ට් කියලා දීලා නැහැ. අහලා කොන්සර්ට්. දැන් නේ? දැන් අතට දුරකට කියන්නේ. ඒ හලාකෝල් සර් තියාගෙන ඉන්නවා ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. හලාකෝල් සර් කි නෝන බයින හොඳට සම්ජීව හංගට උගන්නනවා කියලා කියන්නේ නැන්නවා. උඹට මේ දෙකේ වෙලෙම කැපෙයි කියලා. නමේ උනාට මේ යට පිටියල්ලෙන් කීයක් හරි දීලා සර් කෙනෙක් තියාගෙන ඔය වෙලාවේ හැම එකටම මට ඉන්න එකට එකට මිනිස්ටර්ස්ලා ඉන්නවා. ඒක එක්කම කන්සල්ට් කරනවා. එක්කෙකුටවත් ගෙවන්නේ නැහැ. ඔක්කොමලා කරන්නේ ගරු සේවාවක්. මේ වගේ පවුලකට ආවට පස්සේ අන්කන්ඩිෂනලි සරෙන්ඩර් කරනවා. අපිට මේ වගේ පවුලක සරෙන්ඩර් කරන්න බැහැ නම් ලේනෑකමක නම් කොහොමවත් කරන්න බෑ. මෙතන ඕනෑකමනේ තියෙන්නේ ලේනෑකමනේ ඕනෑකම තියෙන්නේ. මේ සම්පූර්ණ මේ සරෙන්ඩර් කරන්න ඕනේ. අනිත් එක්කනා ඉන්නේ 100%ක්ම මට බෙන්වලන් කියලා හිතලා ෆුල් ට්‍රස්ට් එක දෙන්න. මොන විදිහින්ද සැක කරන්නේ? වැරදුනොත් ගන්නවා. ඒක වෙනම කතාවක් කියන්නේ. ෆුල් ට්‍රස්ට් එක දුන්නා කෙරුවේ නැහැ ගැව්වා. ඒක නෙවෙයි මම කියන්නේ. දෙනවට gediy විදිහින් දෙන්න. අන්කන්ඩිෂනලි දෙන්න ඕනේ. එතකොට මම නැද no end. sky is the limit. නිසන්වනේ වැඩ පිළිවෙල හෝ මගේ වැඩ පිළිවෙලෙදී මට කවදාකවත් මෙතෙන්ට යන්න ඕන කියලා සීමාවක් නැහැ. මොකද මම දන්නවා එතන ඉවර වෙනකොට තව එකක් ඇවිල්ලා. යනවා යනවා යනවා යනවා ඉවරයක් නැහැ. ඉතින් හිතා ගන්න සරුවච්චන් ආශික වැඩ පිළිලි කොහොම තියෙන්නද කියලා. ඉච්ඡර නොලෙජ් එකක් ඒ වගේම පාරමිතා පෙරලා ඒ වගේම පිංගති පිරිස හිටියා. ඉතින් ඒ නිසා ඒක නිකන් මේ ඊස්තටික් බ්ලූමින් එකක් විතරයි. ආර්ට් එකක් විතරයි ද සයන්ස් එකක් විතරයි. ඒක කියලා දෙන්න බෑ. ඒක කොපි කරන්නත් බෑ. හැබැයි අපි අගේ කරන්න පුළුවන්. කොච්චර සිම්පල්ද කොච්චර මේ සයිකොලොජිකල් ගේන් එකක්ද වෙන් ට්‍රස් කරන්න පුළුවන් ලෝකයක් හම්බුනාට පස්සේ අපිට තියෙන කිසිම කෙනෙක් විශ්වාස කරන්න බැරි ලෝකයක් හැම තැනම තියෙන පුදුමාකාර අනිශ්චිතතාවයක් සහ ට්‍රස් කරන්න බැරි තැනක් ඒ තමයි දෙන්න පටන් ගත්තට පස්සේ තමයි ලැබෙන්න පටන් ගන්න ඒ නිසා මේක පහසුතාවයකට මමපත් වෙනවා මෙහෙම ප්‍රශ්න අහලා එච්චරද? තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් පණයක් බහනාට ඉඳගත්තාම බොහොම පොඩි කෙටි වෙලාවක් ඇතුළත මේ ආශ්වාස ප්‍රශ්වාසයේ සංපත් වෙනවා ඒක බොහොම කෙටි වෙනවා. ඊට පස්සේ නාසිකාග්‍රේට ඒ දැනීම තේරෙන්නේ නැති යනවා. හැබැයි නිින්ද කිල්ලක් නැහැ. සමහර වෙලාවට සිතිවිලි තියෙනවා. හැබැයි ඔකට වැඩි අර පිම්බීම හැකිලිම කියන එක ප්‍රකට වෙන්න ගන්නවා එතකොට. එතකොට සත්‍යයක් ඇති වෙන්නේ නැතුව යනවා. ඒක ආනාපානේ නොදැනෙන බව. දැනීමක් නැති බව දැනෙන්නේ කොහොමද? එimhe නාස්ලාග්‍රේට කිසිම අර එක තැනකට දැනෙනවනේ ආශ්වාස ප්‍රශ්වාස. එතෙන්ට කිසි දෙයක් දැනෙන්නේ නැහැ. අර දැනෙන්නේ නැහැ කියන එක දැනෙන්නේ නැහැ කියන එක සපේලා කියන්නේ කොහොමද? කොහොමද ඒක වෙරිෆයි කරන්නේ? කොහොමද ඒක ප්‍රත්‍යක්ෂණය කරන්නේ? මම දැනෙන්නේ නැහැ කියලා කොහොමද හරියට ප්‍රකාශ කරන්නේ? නීතර මේ නාස්ත නාස්තාග්‍රේ මේ උණුසුම සීතල දැනනවනේ ආශ්වාස ප්‍රශ්වාසයේ වෙනස් වෙනකොට එතකොට ඒ ඒ ඒක ඒ දැනීම නැති වෙනවා. දැනීම නැති වෙලා බලන්න 100 100ක් මම මේ දැලකලාද දැනලාද කතා කරන්නේ නැත්නම් සාපේක්ෂව තිබිච්ච දෙයක් නැති බව දන්න එකද නැත්නම් නැති බවට මම දැන් විවෘතද කියලා. එතන හරි ලොකු රහසක් තියෙනවා අපි සාපේක්ෂ වශයෙන් දන්නවා මෙහෙමයි ඒක මේ පොතේ උගන්වන්නේ. තමන් මෙහෙම අපිටම කසින මණ්ඩල කියලා රවුමට කියලා ඉස්සරහ තියෙන පිටි හයි කරනවා. රවුමහයි කරනවා නිල් පාට ඒක ලියලා මීටර කමාරක් විතර වාඩි වෙලා ස්මාර්ට් මේක තියාගෙන ඒක දිහා ඇස් දෙක අරගෙන හොඳට බලන ඉන්නවා හරිද ඇස් දෙක වහලා බලන බහන බලනකොට අර මහත්කේ වගේ සමහරට ඒකේ ඉමේජ් එක හිටිනවා ටිකක් කලින් එනකොට නැති වෙනවා ආයෙසරයක් කරලා බලනවා ආයෙ නැති වෙනවා කොහොමද බල්ල බල්ල බල්ල බල්ල ඇස් දෙක වැහුවත් නැති වෙන්නේ නැති විදිහට ඉමේජ් එක ගන්නවා හරිද ඒක ඒ මොහොල්ලක් නැතුව තමන් ඉන්න පරියන්ක කරන තැනකට ගිහිල්ලා මෙතන මොනක් ප්‍රශ්නයක් නැහැ ප්‍රෙෂර් ඉමේජ් එක දිහා බලනකොට ඕක තුන පළවෙනි ධානය දෙවෙනි ධානය තුන්වෙනි ධානය හතර ධානය දක්වාම යන්න පුළුවන්. මේක තමයි ඉමේජ් එක දැන්. ඒක පිටිය ළඟ නෑ දැන්. මෙන්ටල් ඉමේජ් එකේ. ඊට පස්සේ දැන් මේකට කියනවා රූප ධානය කියලා. ඊට පස්සේ කියනවා හිතින් අරක උගුල්ලලා දාන්නේ කියලා. ඒක ලියලා හිතෙන් සිට හිස්තන බලන්නේ කියලා. කසිනුක් ඝාටම අවකාශය කියලා. එතකොට අර තිබුණෝ එක වෙනුවට නෑ. එතන හිස්තනක් තියෙන, එතන අවකාශයක් තියෙන, එතන ඔව් අජටවකාශයේ තියෙන එක හිතින් කසිනේ උගුලලා දාලා හිතින් එතන තියෙන හිස්තන බලනවානේ. දැන් මෙතන තියෙන ආනාපාන තිබුණ තැන හිස් වෙලානේ. තියෙන එක නැති කියන එක හරි. තිබිලා නැති වුණා. දැන් නැති බව දන්නේ කොහොමද? ඒකට ඕපන් වෙලා හොඳට බලලා ඇති වහනෝ ද කරනකොට දැන් ආනාපානේ නැහැ. නැති බව මම සාදරව ඒක දිහා බලනවද වෙන දෙයක් හොයන්න හදනවද නැති එකට රණ්ඩු කරනවද නැත්නම් ආයෙත් ඇති කරන්න හදනවද මොනවා ගැරුවක්වත් නැතිකමට සාධන වෙලා නැහැ අපි නැතිකමට විවෘත වෙලා නැහැ නැතිකමට විවෘත වුණා නම් ඉන් එහාට යන්න තැනකුත් නැහැ ඒ ජවනිකාවේ ඉවසානේ තරයි ඉතින් තව එකක් එනවයි කියලා කියන්නේ මේ නැතිකට අඩියට ඒකට ප්‍රිය කරලා තියෙනවා මේ පිංගීම හැකිරීම එතකොට ප්‍රකට වෙනවා හරි ප්‍රකට වෙනවයි කියලා කියන්නේ නැත්නම් බලන්න දන්නේ නැහැ ඊගාට තියෙන එක බලන්න ආස්තිකත්වය බලන්න හිතේ තියෙන හුරුව පෙන්නනවා නාස්තිකත්වය වහන්නේ හිත දකින්න ඕනියමක් විදියට, කම්මැලිකමක් විදියට, කාලා කණකමක් විදියට. ඒ නිසා එන ඕනම කෙනෙක් අවස්ථාව ගන්නවා අපි දැනගන්න ඕනේ මේක නැති කිරුවේ ප්‍රයත්නයෙන්. මේක නැති කිරුවේ ප්‍රතිපදාවෙන්. මේ නැතිුනේ කෙලෙස්. දැන් මොකාවත් ආය කෙලෙසයක්. ඒ කෙලෙසේ එනවා වෙනකොට මේ නැතිදන බලන්න පුළුවන් නම් මම උපයන්න විතරක් නෙමෙයි උපේ උපදී අරස කරලා දන්නවනේ. ඒකට ඕනෙම දෙයක් ඉන්වෙස්ට් කරන්න පුළුවන්. ඉන්වෙස්ට් කරන්නේ ආස්තිකත්වයේ having and not having. ආස්තිකත්වය කියන යමක් තියෙනවා. දැන් මේ අපි උපයාගත්තේ තියෙන දේ ගෙවම් කරලා ගෙවම් කරලා ගෙවම් කරලා නැති දේ. දැන් අපි නැති දේ ට්‍රෙෂර් එකක් කරගන්නවා. ඒ ඇති දේට ඇවිල්ලා මෙයාට ඉන්වෙස්ට් කරන්න දෙන්නේ නැහැ. ඉන්වෙස්ට් කරාට ඒක අගේ කරන්නේ අපේ තර්ක මනස මේ ඇති දේ අගේ කරන්න හදනවා. සස්සත දිට්ඨිය කියලා කියන්නේ ඒකට. තියෙන බව මේක නාස්තික දෘෂ්ටියක් නෙවෙයි. අපි ඇති දෙයක් ක්‍රමයෙන් ගෙවලා ගෙවලා ගෙවලා ගෙවලා ගෙවලා එදින් ඇවිල්ලා තියෙනවා. ආයෙසරයක් ඇති වෙන ඇති වුණොත් ආයෙත් ගේම් පටන් ගන්නවානේ. අලුත් ජවනිකාවක් වෙන්න දෙන්නේ. මේ නාස්තිකත්වයට සමවදින්න. නාස්තිකත්වයට එළඹ වාසය කරන්න. නාස්තිකත්වයේ සමාදන් වෙන්න. එතකොට මේ ඡය වීමනේ අපි සමාදන් වෙන්නේ. නිරුද්ධ වීමනේ සමාදන් වෙන්නේ. වැහැවීමනේ සමාදන් වෙන්නේ. ඒකේ අන්තිම ඵලයේනේ මොකොත් නැති බව දන්නේ නැහැ. මේකට අවදි වෙන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ කියනවා. අපේ මනස කියනවා බෑ බෑ මොන හරි තියෙන්න ඕනේ එළියලා ඉන්න කියලා. ආලම්බණයක් ඕනේ, අරමුණක් ඕනේ, නිමිත්තක් ඕනේ කියලා. බුදුරජාණන් කියනවා නිමිත්ත දීපා. වටපිට නිමිති ගන්න එපා. ඕක ගෙවෙන කම බලපං. බල්ල ඇති වෙච්ච හිස්තන උඹේ උපයපුදේ. තමන්ගේ තමන්ට ලැබිච්ච ලාභේ. ඒක නැති කරන්න ඕ ගොඩක් දේවල් තියෙනවා. ගොඩාක් දේවල් ඇවිල්ලා මේකට රින් ගන්න හදනවා. ඒ රින් ගන්නේ මගේ හිතේ කෑදරකමක් තියෙන නිසා නෙමෙයි නැති දෙයට වැඩි ඇති දේ හොඳයි කියන්නේ. ආනේ දෘෂ්ටිය අපි පෙළ දෙන්න හදන්නේ. ඒ කියන්නේ පඩවි ආපෝ තේජෝ වායෝ කියන හතර ආස්තිකත්වයේ ඇතිදී. නමුත් මේ පඩවි ආපෝ තේජෝ වැඩ කරන්නේ හිස් ලොකු අවකාශයක. ඊට පස්සේ මේ පඩවි ආපෝ තේජෝ වායෝ ගෙවෙන කම්ම බලන්න හිටියොත් අවකාශය එනවා. ඒකට කියනවා පරිච්ඡින්න අවකාශය කියලා. පඩවි ආපෝලින් වෙන් කරන්නේ. ආපෝ තේජෝලින් වෙන් කරන්නේ පරිච්ඡින්න අවකාශය. දැන් මේ වස්තු අයින් කළාට පස්සේ අවකාශයට හිත යනවා. ඒකට යන්න දෙන්නේ නැතිව තමයි මායя සෙල්ලම් කරන්නේ. කෙලස් කියන්නේ ඒකට. බුදුජානනාංශ කියනවා රූප ධර්මයන්ගෙන් ගෙවන් වෙන්න නම් රූප ධර්මයන්ගෙන් පීඩාව අයින් කරන්න නම් රූප ධර්මයෙන් ඝර්ෂණය අයින් කරන්න නම් රූපේ දැක දැක ගෙවන් කරපන්. අහම්බෙන් පායක හැප්පිලා නෙවෙයි. ගෙවන් කරාට පස්සේ ඉන්න අවකාශය රකින්න දන්නේ නැත්නම් වැඩන්නේ. ඊගාශන කෝකෙමුත් ආය ආසාදනය වෙනවා. ඉතින් අපේ යටි හිතේ තියෙනවා මේ මොනවාක්වත් නැතිකම ඕනියමක් අවමංගල්‍යයක් කාලකන්නිකමක් පහළුවක් තනිකමක්. ඉතින් අපි අවකාශය ආවට පස්සේ ඒක මේ අර මහා සුපිරි ජාතකයේ අරෝචන සඳහන් කරලා තියෙනවා. තමන්ගේ ස්වාම පුරුෂයා වැඩට ගියාට පස්සේ ගෙදර ඉන්න ගෑණි හොරමිනියා එනකන් මේ ජනේල් මේ දොරේ පළු වශයෙන් බලන් ඉන්නකොට කවුරු හරි නලියනවද කියලා. ඒක හොඳට තේරෙනවානේ. <laughs> කවුරු නලියවත් දන්නා ආවලා තමයි දැන් එන්නේ කියලා. ඉතින් ගිය ගෑන ගෙදර ගෑන හිටියට ඒ ගෑණි අර ගිය මිනිහා ගැන නෙවෙයි හිත තියෙන එන්නේ ඉන්න හොර මිනිහා ගැන. අපේ හිතේ ඊට අපා. බුදුහාමුදුරුවෝ දීලා තියෙන නිදර්ශන වලට හොල්ලන්න බෑ කාටවත් කතා කතා කරන්න දෙයක් නැහැ. සුපින ජාතකයේ එකක් තමයි ස්වාමියා ගෙයින් ගිය තමන් ගෑණි ගේ ඇතුළේ ඉන්න බොහෝම කුලකාන්තාවක් වගේ ගේ ඇතුළේ වැඩ. අපේ දොරේ ලෑලි දෙක අස්සෙන් බලාගෙන එල්ලෙන ඡායාවක් මායාවක් තියෙනවා. අපේ හිතේ හිත ආපන්. අච්චර අමාරුවෙන් ගෙවම් කරාට පස්සේ මොක ආවත් කකුල් දෙක හොදලා ගෙට ගන්න. ඕකට තමයි සංසාරේ ගෙව්වේ මෙතෙක් කල්. උපයෝගකට දැනගත්තට උපයෝපදී අරස කරන්න දන්නේ නැහැ. ඒ නිසා රූප කර්මස්ථාන ඉවරනට පස්සේ අරූප කර්මස්ථානට යනවා කියන්නේ රූප ටික ඔක්කොම ඉවර කරලා හිස්තන සමාදන් වෙනවා. හිස්තන සමාදන් වෙනකොට ඒකේ ලස්සන පෙරහැරක් බුදුහාමර පෙන්ලා දෙනවා ඉස්ලාම ආකාසානං ඡායතන යහුවෙනවා රූප ධර්ම නැති තන අහුවෙනවා. නැත්නම් පස්සේ විඥානෙ පිළිලා කියන ඔයිට වෙඩි ලේසි මොනවාරි තියනවනම්. මොනවාරි දෙයක් අල්ලපන්. කියලා විඥාන මේ තමයි ආරේ හොයාගත්ත ආකාශයේ ඉන්නේ දැන්. ඒක සමාදන් වෙලා ඉනකොට හිතේ පේන පාළු ගතිය. තනි ගතිය. එතකොට මේ පැමිණෙන්නත් බර ගන්නක් වටේ ඉන්නවා ආක්‍රමණය කරන්න. විඥානය කියන ඔයිට වැඩි කොච්චර හොඳ යමක් තියෙනවනම් කියලා විඥාන ඊට පස්සේ ආර තියෙන මේ ආකාසානංචයතනේ උපයවට වැඩියම ආර විඥානංචයතනේ උපේන එක. විඥානයගේ තියෙන මේ ෂටගතිය. ඇති දෙයට කැමැත්ත යමක් යමක් ඇති කරන ගතිය අකිංචනේ වෙනකොට කිංචනයක් හොයන ගතිය. ඒක දිහා බලනකොට වෙනවා ආකාසානංචයතනේ දන්නේ නැති මොනසට විඥානංචයතනය දැනගන්න බෑ. විඥානංචයතනේ ආවට පස්සේ ආර තේරෙනවා මේ ඇති දේ නැති දේ දෙකම එකම කරදරේ. නමුත් විඥානේ හැම වෙලාවෙම ඇති දේට ඇද ඇද අපිව නාස්රණ දාගත්ත මීහරකෙක් වාගේ ආස්තිකත්වයට අදිනවා. ඩාබෙට සත්කාරට සම්මානට සීලෝකෙට. එනතම් පාඨ ව්‍යාපෝ තේජෝ වායවට මොනවා හරි යමක් හොයනවා. කිංචනයක් හොයනවා. නමුත් විඥානයේ පැත්තෙන් බලනකොට නැති දෙයි ඇති දෙයි දෙකම බෙදලා දෙකට බෙදලා ඇති පැත්තට අදින එක තමයි මේ සුද්දාගේ පාහර ගතියට කියන්නේ ස්ප්ලිට් ඇන්ඩ් රූල් කියලා. සුද්ධට බනින්නේ. සුද්ධ නෙවෙයි ඔබ පටන් ගත්තේ අපේම කඩප්පුලි විඥානේ. ඒක තමයි සුද්ධ පොලිටිකල් ප්‍රින්සිපල් එකක් කරගත්තේ. ඒක 100 100ක් හරි. මිනිස්සු හැම වෙලාවෙම යමකට කැමතියි. බුදුජානනාංශ කියන යමකට කැමති කියන්නේ කෙලස් වලට කැමති. සංසාරකට කැමති. බින්දෙන ගවට කැමති. දුකට කැමති. වෙනස් වෙන සුළු බව කැමති. මොනවා නැත්නම් වෙනස් වෙන්නේ නැහැ. දුකක් නැහැ. ඒක මගේ නෙවෙයි ඒක වෙනම කතාවක්. ඉතින්ද යන්න පුළුවන්. You can ride the horse to the water. අස්සේ වතුර බොන්න නැත්තම් මොකද කරන්නේ? මෙච්චර බණින වටින්නේ නැහැ ඔය කියපු ටිකට නේ. දැන් දන්නවා කියලා හිතනවාද? තාම දැනෙන්නේ නැහැ. එහෙනම් මට තේරෙනවා හොඳට තේරිලා තියෙනවා. නම් පාඩ භාවනා කරනකොට ඒ කායික කරනවා කරලා බලන්න ඕනේ අපි මෙතෙක්කල් කොච්චර දෝ හිස්තැන්න ගිහිල්ලා තියෙනවා හැම වෙලාවෙම කම්මැලි නීරසයි ඒකාකාරී බයයි චකිතයි කියලා ආයෙ ඇවිල්ලා තියෙනවා ඇවිල්ලා මොන හරි අල්ලනවා අල්ලන්නේ කක්කා ඇල්ලුවොත් කක්කා ඉතින් අපි පටන් අරගත්තේ අල්ලපතනින් තමයි ජීවිතන අපිට පෙතක් කියලා දෙනවා ගෙවම් කරන ගෙවම් කරන ගෙවම් කරන ගෙවම් කරන යන්න යන්න පාළුවෙනවා යන්න යන්න කම්මැලි වෙනවා යන්න යන්න නීරස වෙනවා යන්න යන්න අසරණ ගතිය ඇති වෙනවා කිසි දෙයක කිසි සංසන්දනයක් කරගන්න බැරි තැනකට ගිහිල්ලා අපි නැති බංගස්ථානය. ඉතින් තමයි මොනවා හරි අල්ලනවා. සංගේ ගහගෙන යන මිනිහා පිටුරු ගාය හැටි එල්ලෙනවා කියලා තියෙනවා. ඒ අල්ලන දේ යනවා තමයි ඊකාට සම්පූර්ණ කතාව ගොඩනගන්නේ. පුළුවන් නම් ඒ සියල්ල ගෙවම් කරගෙන යනකම් ගිය ගමන ගිහිල්ලා මේ ගෙවම් කිරීම එන්ඩවුමන්ට් එකක්. ඒක gift එකක්. ඒක ප්‍රතිපදාවක්. ඒක කෙලෙස් අඩු තැනක්. ඉතින් පුළුවන් තරම් වෙලාවක් මේක ඉන්න බලන්න ඒ ඉන්න තාකල් හිත රීජුවනේට් වෙනවා. සම්පූර්ණ හිත තිරියන් වෙන්න පටන් ගන්නවා. ෆුල් බ්‍රේන් එක 100%ක්ම වැඩ කරන්න ගන්නවා. දන්න දේ දන්නේ මේ පාෂල් නොලෙජ් එකක් නේ. පැත්තක් නේ. 100%ම යන්න ගියාට පස්සේ එයා කද්දාක නරකක් හිතන්නේ නැහැ කියන. ඒ මොනවත් අල්ලපු නැති හිත හැම වෙලාවෙම අත්කුසලෙමයි කල්පනා කරන්නේ. නිවනමයි යාට කල්පනා වෙන්නේ. මොනවාරි අල්ලපු ගමන් ඒක එකතු කරන්න හිතනවා මගේ කියා ගන්න හිතනවා කොට දාන්න හිතනවා රිෆයින් කරන්න හිතනවා එතකොට පාෂන් නොලෙජ් එක හරි ෆ්‍රැක්ෂනිසම් ෆ්‍රැක්ෂන් එක හරි ටෝටැලිටි එකට බයයි අපි හිතනවා මෙතනයි යමක් තියෙන කියලා බුදුහාම කියන මොනවා කරන්නේ නැත්නම් හිස්තනයි ටෝටැලිටි එක තියෙන්නේ කන්ටේන්මන්ට් එක තියෙන්නේ පීස් එක තියෙන්නේ සොලිටියුඩ් එක තියෙන්නේ මේක අපිට නැතිකම නෙවෙයි වෙලා තියෙන්නේ අපි ඒකට උණුතර වක් කරන මූණට කියලා ගන්නවා අර එන කුණු හරුපැම් මොකක් හරි අරගෙන කතන්දර ගොත ගොතා ෆැබ්‍රිකේට් කර කර ඉන්නවා. එච්චරම බලින්ද වටින්නේ නැහැ කියලා මම හිතන්නේ. සාමාන්‍යයෙන් මට මතක විදියට මහසුනිත් සූත්‍රයේ ගන්නේ මට මතක විදියට සවිඳාන්සේ ආශාසන කරනනේ විඥානන්තයතේ ආකින්ඥා ආකින්ඥායත ඒ චිත්ත චුට්ටකයි පැහැදිලි කරනවා ඉතින් අල්ලගෙන යන්න හදන්නේ කිව්වා. ඒ මොකක් හරි පොඩ්ඩක් කිව්වහම ඉතින් ධනුකට නූල් දෙනවා වගේ. ඒක ඒක මේ මොකදනේ මට බයිනවා මේ උපවහන්සේ මේ සමත ධ්‍යාන කිසිවක් නැතුව සමතේ මොකක්වත් නැතුව විදර්ශනා කළ සමත ධ්‍යාන එක්ස්පීරියන්ස් අරගෙන මේකට දාන්න හදනවා මේක බුද්ධ දේශනාවට විරුද්ධයි කියලා. ඒක සමත ධ්‍යාන පැත්තනේ. පුජාකාසානං ඡායද කියන්නේ සමත අරූප ධ්‍යානනේ. දැන් අපි මේ කතා කරන්නේ කීම ධ්‍යානයක් නැතුව ගිහිල්ලා අපි අත්දකින්නනේ හිස්තන. ඒ හිස්තන ආකාසානං ඡායතනෙ කියලා සමත වචන ණයට අරගෙන පෙන්නලා දෙනවා. මේකේ පට වියාපෝ තේජෝයේ මොකක්වත් නැහැ. වර්ණ ගන්ධ රස මොකක්වත් නැත්තේ නෑ. හැඩයක් විශිෂ්ට කෘත්‍ය මොකක්වත් නැහැ. හිස්තනට ගියා. ගියාට මොකද දෙන අසහනයක් තියෙනවනේ යමක් හොයන ගතිය. හරි ඉල්ලනවා. ඊගාට එන කොයි දිනේ සාධනවා. ඒ තමයි විඥානේ දෙන කෂට ගතිය. පිරිසුදු දුන්නට පිරිසුදුන්ට ඉන්න බෑ. කුඩල කොට්ටේ උඩ තිබ්බා වගේ ආයෙ බලනවා සීතලට අදින්න. සෙටමන්ට් අදින්නේ කවදා හරි යෝගාචර තේරුම් ගත්තොත් අපි මෙතෙක් කල මේ දේවල් එකතු කරුවේ මට ඕනවට නෙවෙයි විඥානයේ දාසකත්වයට. විඥානයේ විසින් කරන ලද්දක්. හේතුඵල ධර්මයේ කරන දැන් මට ඕනේ මෙච්චර දේවල්. මේ එකතු ඉවරෙකුත් බෑනේ. බුදු විඥාන කියන්නේ සතුට වෙන දෙයක් නෙවෙයි. ඉතින් ඒක තේරුම් අරගන්න ඉස්සලා ආකාසානං ඡායතට යන්න. එතකොට ඒකේ තියෙන අසහනේ තේරුම් ගන්න. මෙතන තියෙන වැකියුම් එකක්. හිස්තන ඒ නිසා something is better than nothing කියලා ඉතින් මොන හරි එකතු කරනවා. එකතු කරපුවා විඥානය ඒක අල්ලන ඉති කතන්දර ගොතන. ඊට පස්සේ ඒක වැඩි කරගන්නේ කොහොමද? දිගට යනවා එතකොට යට අවකාශය අමතක වෙලා. කවදා හේතන් අවකාශයට වැඩි ඉතාම අමාරුයි මේ අවකාශය රකින්න එක. විඥාණයට කපුර දාන්න දෙන්නේ නැතුව ඉන්නේ කියලා දැනගත්තොත් එයාට තේරෙනවා මේ ඇතිදී නැතිදී දෙකම කිසිම දුකක් දෙන එකක් නෙවෙයි මේ එකක් තෝරන්න යෑම තමයි දුක. ආස්තිකත්වය තෝරන්න යෑම අර තමයි අපි සංසාරේ ඉල්ලලා අරන් තියෙන්නේ. දුක ඉල්ලලා අරන් තියෙන්නේ. වෙනස් වෙන බව ඉල්ලලා අරන් තියෙන්නේ. දුක් දෙන දේ ඉල්ලලා නැහැ. මොකද යමක් නැත්තන වෙනස් වෙන්නේ නැහැ. දුක් දෙන්නේ නැහැ. නමුත් ඒකට කැමති නැහැ. මෙන්න මේ අවකාශය සහ වස්තු සමස්තය බෙදිලා තියේදී විඥානයේ කෘත්‍යයක් තියෙනවා වස්තුව තමයි මට මමත්වය අරන් දෙන්නේ. මට මැනීම අරන් දෙන්නේ. එකතු කිරීම අරන් දෙන්නේ. මොනවත් නැති තැනට ගියොත් මමත්වයක් කරන්න බෑ. මනින්න බෑ. එකතු කරන්න බෑ. නිසා විඥානය අපිට උගන්ලා තියෙනවා යමක් තියෙන්නේ කොහොඳයි. එකතු කරන්න පුළුවන් නම් හොඳයි. සංසන්දනත්ව ලොකු වෙනවා නම් හොඳයි. මම කියන සෙන්ටර් එක තියෙනවා නම් හොඳයි කියලා. තණ්හා දිත්මාන දිට්ටි. නමුත් ඊට සාපේක්ෂව අවකාශය තියෙනවා. මේ දෙකෙන් අවකාශය තුච්ඡ කරලා ආස්තිකත්වයට අධින ගතිය තියෙන මේ විඥානේ දැක්කට පස්සේ එයාට තේරෙනවා ඒක දැක්කට පස්සේ යමක යමක් වෙන ගතිය නැතිලා යනවා. යමක යමක්කමක් කියලා බාර ගන්න ගතිය නැතිනම් එයා දන්නා මේ යමක් තියෙන නිසා තමයි මට මේ හිතන ගන්න බැරි වෙන්න මම්මුලා වෙන්නේ. ඒ නිසා ඒ දේ පිළිබඳව තියෙන අගය ආඩම්බරය ඒකේ ෆේඩ් වෙලා යන පටන් ගන්නවා. ඒකට කිසිවක්ම නැහැ. මෙතන ඇත්තේ නැති නිසා මොකවත් නැහැ. මෙතන තිබුණාට ගණන් ගන්න නිසා කිසිවක් නැහැ. ආකිච්ඡඤ්ඤාය කිසිවක් නැහැ. තියෙන දේ හොඳයි කියන මෝඩකම නෑ දැන්. නැසි දේ හොඳයි කියලා මෝඩකමක් නෑ. එතකොට තිබුණත් එකක් ඒකෙන් අපිට කෙලෙස් උපදින්නේ නැහැ, සිත් පීඩායනේ නැහැ. දේවල් තියෙනවා. දැන් මේ රිටිටි ගාලා මම වෙනදාට ගියාට පස්සේ මේ කට්ටිය නැතුණා කියලා මට කනගාටුවක් වෙන්න දෙයක් නැහැ. මොකද මේ කට්ටිය වන්ට විශේෂ දෙයක් නෙමෙයි. දැන් මේ කවුරුහරත් එක්ක ලව් අෆෙයාවක් හරි මිනිවරු නඩුවක් හරි දාගත්තා නම් එහෙනම් මට කොයි ගියත් ඒකත් එක්ක කනෙක්ෂන් එකක් තියෙනවා. ඒ වගේ මේවා මේ දේ නැති වුණා නෙවෙයි දේ තියෙනවා. නමුත් මේක තියෙද්දිත් මේකට බැඳිලා නැහැ. ගියාට පස්සෙත් බැඳිලා නැත්නම් අකින්චඤ්ඤායට මේක යමක් නොවේ. ඉතින් අකින්චන බවටපත් වෙලා අකින්චන අකින්චන බවටපත් වෙලා මේකේ ඉන්න බෑ. මේක පුළුවන්නේ තියරටිකල් මැක්සිමම් ඔතන. ඊට සාපේක්ෂව සංඥා ඇත්තේ නැති නැත්තේ නැත්තන්ට යනවා. ඇත්තේ නැත්තන්ට කියට ඇති දෙය කියලා සන්තෝෂයක් ඇත්තෙත් නැහැ. නැත්තේ කියලා කනගාටුවකුත් නැහැ. ඒවා සංඥා බව දන්නවා. ඒ නිසා කට්ටිය එක්ක කතා කරනකොට ඒ ඒ සංඥා පිළිබඳ කතා කරාට ඔය එකකටවත් පක්ෂග්‍රාහී වෙන්න ඕනක මොකුත් නැහැ. తాවකාලිකව පක්ෂග්‍රාහී වුණත් පහු වෙනකොට දන්නවා මේක සාපේක්ෂව ආකින් සංඥායතන කියලා ගන්න මොකුත් නැති එකක්. මේ එතන ඉඳලා ආයසරයක් මේ conventional world එකට එනකොට නේව සංඥා නාසඤ්ඤායතනට යනවා. ඉතින් ඒක තමයි බුදුහාමරෙන් ඉස්සලා උපයාගෙන දෙන උපරිම තැන. ඉතින් මේක අත්‍යන්ත සමතේ මොකද විපස්සනා යෝගාවචරයට තර්කයෙන් හොඳට බලන්න පුළුවන් සමථ ප්‍රතිඋණව කරලා නැති උනත් මේ අවස්ථාවේ හිතේ අත්දකින්න පුළුවන්. අකිංචන කියලා කියන්නේ ඒක තමයි ආකිංචඤ්ඤාය. අකිංචන කියන්නේ කිසිවක් නැහැ. මොනවා තියුණත් ගණන් ගන්නෑ. එතන එතන දකුණේ එතන එතන තියරිටිකල් මැක්සිමම් එතන ඉන්න බෑ. ඊට පස්සේ අපි ආපහු ඒක රියලයිස් කරාට පස්සේ ආපහු කන්වෙන්ෂනල් වර්ල්ඩ් එකට ආවට සංඥා තියෙනවා. සංඥා නැහැ. ඉතින් තිබුණත් සංඥා නෙමෙයිවා. ඒ නිසා ඒකට gadu ගන්නේ දෙයක් නැහැ. ඒක හිතට කරගන්න දෙයක් නැහැ. මේ thing is not to worry. හීන ගොඩක් දැක්කත් ටිකක් දැක්කත් සුබ දැක්කත් අසුබ දැක්කත් නැගිටිට පස්සේ බලනකොට ඒ හීනයක් බව දන්නවා ඊට පස්සේ මොකද්ද ඕකේ නඩු කියන දෙයක් නැහැ. ආන්නේ වගේ මේ සංඥා ලෝකයක් බව තේරුම් ගන්න. ඒ නිසා අපිට ඉන්න ඕන තන ඔය හතරෙන් එකකවත් නෙවෙයි. එකක්වත් නිවර නැහැ. මේ බුදුරජාණන්සේ පෙන්නලා දෙනවා මනසක් මේ හීන ලෝකයක් හදාගන්න හැටි. මනසක් මේ කතන්තර ගොතන හැටි. මනසක් මේ අනවශ්‍ය කුණු කන්දලයක් අල්ලගෙන ඒක වටේ වටවලල්ලේ යන හැටි. ගලවලා ගලවලා ගලවලා පෙන්නනවා. කේල් ගහක පොත් අරිනවා වගේ. ඉතින් ඒක මේ භාවනා කරලා ගන්න එකක්ම නෙවෙයි. අපේ මනසේ පරිණාමයේදී අපේ හිතේ තියෙන தত্ত্ব නමුත් අපිට ඒක විවේකීව බලා ගන්න බෑ අපි මේ දරුවන්ට බැඳිලා වැඩි රත්තරන් වලට බැඳිලා වැඩි ආහාරක බාන්න බැඳිලා වැඩි ඒකත් එක කතාවට ගියාට පස්සේ මෙහෙම හිතේ තත්ත්වයක් තියෙන බවත් බුදුහාමුදුරුවෝ කිව්වත් අපිට කියනවා අනේ ඉති පවුල් රබුදුරන් රකින්න අපට ඌව කොහෙද ඉතින් අපි පව් කරන කට්ටියන අපට බෑ කියලා අපි වෙහින් ජීවිතේ මල් අපි වෙහින් පත් ජොහොට කියන මේ ඔබ මනුස්සකමත් එක පැකේජ් එකේ ඕක තියෙනවා මේ එකක් අල්ලන මැරෙන්න හදනවා දැන් ගියාද මැරිච්ච එකෙක් ගැනවත් මේ අතේ මතකවත් නැහැ. ඊගාවත් පිට ගියාට පස්සේ මේ කිරිවැදෑනි එකක්වත් මතක නැහැ. ඊගා දවසේ වෙන මොනවා හරි අම් වෙන බැල්ලියක් හම්බුනොත් එන බැල්ලිගේ තනිය අල්ලගෙන මැරෙන්න ගෑ ගන්න. අයියෝ తත්‍ර తත්‍රාවේ නන්දනේ අවුෙච්ච අවුෙච්චන බදා ගන්න. ඒක ලෙවල නඩු එහෙම ඇතුළට සාධාරණ ඉක්ෂ කරන්න කියන යුක්තිය පස්සේ කරන්න කියනවා. මේ ගෑනුන්ට වැඩි කියලා තමයි ශිරෝම කියන්නේ. ඔය කියන්නේ ඒක ප්‍රැක්ටිකල් වලට වැඩිය. තියරිටිකලි අතෙන් ගියාට ටෝටල් ක්ලියර් කරලා ගත්තට නැචරල් තියෙන බැලන්ස් එක තමයි සංඥා තමයි තියෙන්නේ ඇති නැති දෙක කියලා. අකින් සංඥාට වැඩි වැඩි. ඒක තමයි මේ මේ down to earth අල්ලා ගන්න පුළුවන් තරම එතෙන් යනකොට දන්නවා සියල්ලම නමුත් සංඥා විතරයි. ඉතින් බුදුහාමුදුරුවෝ හිතියේ නෑ බුදුජානනාංශේ ආලා උද්දගාරාම පුත්‍රය ඒකට ගිහිල්ලා තිබුණේ. කෙනෙක් ඒක පව කරලා ගිහිල්ලා තමයි කිංකුසල ගවේෂී කිව්වා මේකෙත් කෙලවරක් නෑ. මේක මේකටත් අල්ලන්නේ නැතුව මේක අවසානයේ කියලා ඇල්ලුවොත් ඒත් අහු වෙනවා. මේකත් අල්ලන්නේ නැතුව කියලා තමයි මේ නිවනක් සාක්ෂාත් කරන්නේ. ඒකත් අල්ලන්න දෙයක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ හිතිය අර සතියක් සමාපත්තිය ඒ කියන්නේ නිරෝධ සමාපත්තිය. ආ නිරෝධ සමාපත්තිය. සෝනන්ස හුස්ම එවිගෙන යනකොට ඒ කියන්නේ හුස්මේ සංඥාව කරන දෙවිමු. හුස්ම කියන්නේ සංඥාවක් විතරයි. ඉතින් මොකද වෙන මොකද තියෙන්නේ? වෙන මොනවාද තියනවද අල්ලන්න පුළුවන් දෙයක්. ප්‍රෙසිපිටේට් වෙන මොනවාද තියනවද? හුම්ම ගන්නවා කියලා කියන්නේ. හුස්ම කියන්නේ සංඥාවක් විතරයි. එහෙම කියලා ගත්තොත් හුස්ම ගැන එච්චරම වරි කරන්න දෙයක් නැත්තේ නෑ. නමුත් අපිට දැන් හුස්ම කියලා කියන්නේ පණ වෙලා හුස්ම කියන එක මහා ලොකු දෙයක් වඩපත් වෙලා ඊට පස්සේ හුස්ම ඇති උන නැතිචා විශාල මේ බ්ලඩ් ප්‍රෙෂර් එක නගිනවා, සුගර් ලෙවල් එක නගිනවා, හින්න විශාල වැඩ කොටසක් කරනවා. මොකද අපි හුස්ම දෙයක් බවටපත් කරන්නේ. සංඥාවක් දෙයක් බවට පත් කරගත්තට පස්සේ විශාල අවුලක් තියෙනවා. මම රාත්‍රියේ යන්නට ගිහින් හැමදාම පුරුදු වෙනා කියන දෙයක් ආනාපාන එක ස්මගා ගැනීම පිටකරීම සිහි කරලා කරමින් නිදාගන්නේ මේ ඉස්සරහ දැක්කත් කියලා තියෙනවා මේ එහෙම ඉන්නකොට දැන් ශීත් එහෙම ඉස්සලා ස්පර්ශ වෙන බව අරකින් මේ නියුනහම සීතල ස්පර්ශ වෙන බව අත්දැකීමෙන් ඉන්නකොට ඒ කිසිම දෙයක් නැතුව නිකන් ඇඳෙන් සුට්ටක් උඩින් ඉන්නවා වගේ ශරීරයට දැන්ලා ඒ ඒ ටිකක් වෙලා ඉන්නකොට ආයේ ඒකෙන් කැඩෙනකොට මම අර අනුහාසෙ බනවලා අහලා තියෙනවා ඒතං සනිතං ඒතං සනිතං සම්මස්කාරෝ සෝතෝ කියලා සීකරපම ආයෙත් ඒ තත්ත්වෙ ඉලක්ක කරලා ඉන්න ඊට පස්සේ දන්නේ නැහැ නේද ඒ කියන්නේ මේ ටයිම් එක 3 ස්ලයිස් වෙන්න පටන් අර ගන්නවා මේක තොගේට චංක් එකට දුවන වෙනුවට තින් ස්ලයිසිං ඔෆ් ටයිම් ගියාට පස්සේ අපිට තේරෙන පටන් අර ගන්නවා මේව අතර හැම තැනකදීම මේ පුරුද්දලා හදපු එකක් යායට යනකොට මේක ඝණයකට අහු වුණාට මේ පුදුන්තරන් තුනී කොටසට හිත හොඳටම සතිමත් වෙලා බලහිනකොට යෝග අතර ඇති නැති දෙක අතර දැනෙනවා නොදැනෙනවා දැනෙනවා නොදැනෙනවා අතර සමාන තත්ත්වයක් තියෙන 50ට 50 වගේ තියෙනවා ඉතින් ඒක නිසා කොයි වෙලාවක හරි බය නැතුව මේ නැති දේ සමාදම් වෙන්න ගිය ගමන් නැති පැත්තේ ඉඳලා ඒක නැති දේ සමාදම් වෙලා ඇති දේ මොකද්ද කියලා බලුවොත් ඒකෙත් මොකුත් නැහැ. දැන් අපි ඩෝල්ටන් කියන විද්‍යාඥයා 90 කියන එක ලෝකේ බිල්ඩින් බ්ලොක් එක කියලා හදාගත්තා. දිව්‍ය නිර්මාණය කළේ ඒක. ඊට පස්සේ ඒකෙන් තමයි ඔක්කොම. ඊට පස්සේ ඒක පරමාණුවට කැඩුනා. ඊට පස්සේ ගොන පරමාණුට වෙන කඩන්න බෑ. ඒක තමයි බේසික් බිල්ඩින් බ්ලොක් එක නම් කඩන්න බෑ කියලා. ඉතින් අපි ඔය ඉස්කෝලේ යන කාලෙම ආවර්ත වගුවක් හදලා පරමාණුට වෙනම ගෙවල් දීලා කුලී අරගෙන රෙජිස්ටර් කරගෙන තියාගෙන ඉන්නේ. නමුත් පරමාණු දෙසි ගන්න විතර ලොකු වුණාට පස්සේ මාරි කිව්වල කිව්වා මේකෙන් කෑලි කැඩෙනවා කියලා. ආ කැලේලා පෝච්චි. පරමාණුතින් ඔන්න රේඩියේෂන් යන්න පටන් ගත්තා. ඊට පස්සේ යන රේඩියේෂන් එකක් වෙච්චාම හයිඩ්‍රජන් හීලියම් බව කඩන්න පුළුවන් සබ් ඇටොමික් පාටිකල්ස් වලට ගියා. සබ් ඇටොමික් පාටිකල්ස් වල ඒකනම් අනිවාර්යෙන් බුලට් එකක් වගේ ඒකනම් බිල්ඩින් බ්ලොක් ඒකනම් කොහොමඩක්වත් කඩන්න බෑ. ඒක තමයි crux of the matter. ඊට පස්සේ දැන් සබ් ඇටොමික් කඩලා බැලුවා පස්සේ ඒකෙත් matter එක නෑ. එනර්ජි විතරයි තියෙන්නේ. දැන් හිතට එන දැන් ආශ්චාර්ය පැත්තේ ලබන්නට matter කියලා දෙන්නේ නෑ. energy can be a matter matter can be energy E is equal to mc square Einstein Newton මේ මෙයා ඒක ලිව්වට පස්සේ දෙයක් ද්‍රව්‍යයක් අද්‍රව්‍යයක් බවට පත් වෙනවා අද්‍රව්‍ය ද්‍රව්‍ය බවට පත් වෙනවා ඉස්සර තිබුණේ ලෝකේ හදා බෙදාගෙන ඉඩම් බෙදාගෙන රණ්ඩු කරගෙන මේ ඇති දේ රණ්ඩුවනේ නැති පැත්තෙන් ලබනකොට ඇති දේ කියලා ඇති දෙයක් නැහැ ඉතින් ඒ නිසා කවදා හෝ අපේ perspective අපේ චින්තනය නැති පැත්තේ ඉඳලා හොයන්න ගත්තොත් මේක තියෙන රූකඩේ එවනල්ල තියෙනවා. තිබුණට මේක ඇනලයිස් කරලා බැලුවොත් ක්‍රක්ස් එකක් නැහැ, එසෙන්ස් එකක් නැහැ. තියෙනවා කියලා බැලුවොත් හිස්තන කියන්නේ ඕනියමක්. හිස්තන කියන්නේ කාලකන්නිකම. විදිය බලන්නත් එපම්බෝ ඒක අවදානයි. ඒක අසුබයක්, ඒක අවමංගල්‍යයක්. දරුවත් ඇසික බය නැතුව ඕනේ පිස්සු නැතුව බරපන් නැති පැත්තෙන් ඒක දෙයක්. බලන්න මේක ගන්න දෙයක් නැහැ. ඒ නිසා ඒක හොඳට හිත තැම්පත් වුණාට පස්සේ අපි ඇති වේවා හෝ නැති වේවා කියන මොනම මතයක්වත් නැතුව දේවල් දිහා බලන්න පටන් අරගත්තොත් ක්වොන්ටම් කියලා කියන්නේ ඒ එනර්ජි ෆීල්ඩ් එකේ යම් යම් තැන්වල සුලි වගේ එකතු වෙන්න පටන් ගන්නවා ඒ අර හුලං ගහනකොට දූවිලි ගොඩක් එකතු වෙලා කොළ ටිකක් එකතු වෙලා සුදු සුළඟක් හැදෙනා වගේ ශක්ති ශේෂ්ත්‍රයේ ගුලි හැදෙන්න පටන් ගන්නවා. ඒ අර සුලි සුළඟේ හැදියට. ඒ ගුලිය මෙතනින් නැති වුණොත් තව තැනකින් මතුවෙනවා. ශක්ති සංස්කෘතියක තියෙන්නේ. මේ ගුලිය තමයි ක්වොන්ටම් කියලා කියන්නේ මේ පුංජය තමයි වරක ද්‍රව්‍යයක් බවට ආලෝකයක් බවට සද්දයක් බවට ගන්ධයක් බවට රසයක් බවට හීලියම් බවට හොරිජන් බවට ඕන දෙයක් බවට පත් වීමේ හැකියාව තියෙනවා. පත්‍රණට පස්සේ අපි යට නමක් ගමක් කරකක් දෙනවා. ආය අධිය වුණාට පස්සේ යාට නම ගම වයස මොකක්වත් නැහැ. ආයසරයක් මුදිර දියවිචි ගඟක් වගේ. දානන්‍යතාවේ නැති වෙනවා. දෙයක් බවට පත් වෙච්ච ගමන් අනන්‍යතාවයට යනවා. ඒත් එක තමයි මම ඇති වෙන්නේ. මැනීමක් ඇති වෙන්නේ එකතු කරන්න පුළුවන්. දේවල් ශූන්‍ය බවටපත් වෙලා ශක්ති බවටපත් වුණාට පස්සේ පිටු කරන්න බෑ මගේ කියා ගන්න බෑ. ඒ දේ බලන හිතකටවත් ඉන්න බෑ. ඒ ඒ විදිහට බලන හිතත් දිය වෙන්න ගන්නවා. ඒ දිය වෙනවා කියලා කියන්නේ දුක් දිය වෙනවා. කෙලස් දිය වෙනවා. එහෙම නැත්නම් කරදර දිය වෙනවා. ඒ නිසා ඒ ස්ටෑන්ඩ් පොයින්ට් එකක් ගත්ත ගමන් අපි ඉන්නේ දුකක තමයි. ඔතනක හරි ස්ටෑන්ඩ් එකක් ගත්ත ගමන් අපි දුක කියන්නේ. එමෙ ස්ටෑන්ඩ් එකක් ගන්න බැරි ගන්නේ මෝඩකම නිසා. නිසා නැස්චාත්‍ය පැත්තේ ලෝකෙ දිහා බලන්න පටන් අරගත්තොත් ලෝකය ඒ වන්සට ගල් ගන්නවා. නාස්තිකවාදී එහෙම නැත්නම් විනාශකේ අභිවෘද්ධියක් ගැන කතා කරන්නේ නැති කෙනෙක් අනිච්ච දුක්ඛං අනත්තං ගැන කතා කරන කෙනෙක් කියලා සර්වඥාන්සේට හරියට දොස් කියනවා. ඒ නිසා අර නැති තැන ඉඳලා බලන්න ලෝකෙ දිහා. එතකොට මේක හේවණල්ලක් විතරයි මේකේ තියෙන්නේ. මිරිඟුවක් විතරයි මේකේ තියෙන්නේ. හීනයක් විතරයි මේකේ තියෙන්නේ. ලීලාවක් විතරයි මේකේ තියෙන්නේ. පැටර්න් එකක් විතරයි මේකේ තියෙන්නේ. ගන්න එසෙන්ස් මොකක්වත් නැහැ. ඒ විදිහට දාර පොතේ අර සංස්කෘතසන් ඊබර් සයන්ටිෆිකලි ඔක්කොම ඔය කියන්නේ ක්වොන්ටම් එක තැනක ගුණලා ආයි දී වෙන්න පුළුවන් තව තැනකින් මතු වෙන්න පුළුවන්. ඒකත් මේක නොවෙන්නෙත් නොවේ. ජේසුලියක් මෙතන දිය වෙලා ඒ වතුර කඩේම තාසනික මතු වෙන්න පුළුවන්. ඒ වතුරේ තියෙන කැළඹිලි ගතිය නිසා ඇති වෙන දෙයක්. ඒ වගේ ඒ ශක්ති පුඤ්ජයක් මෙතන දිය වුණාට තව තැනකින් ඒක ඉස්මතු වෙන්න පුළුවන්. ඒක මේ උඟක් වැඩ කළ අපේ ගන්නේ සාමරදන මහත්තයා ගොඩාක් කියලා තියෙන පුනරුත්පත්ති පිළිබඳව ක්වොන්ටම් ලීප් එක අල්ලගෙන ඩක්වෙයිට් පස්සේ දැන් ගොඩක් එක තව ඩෙවලොප් කරලා තියෙනවා කියලා. ඉතින් තාම ඒක තියරි එකක්. ඒක තාම හයිපොතීසිස් එකක්. නමුත් අර බුදුජානකසේ පෙන්වපු එකට අත්ලක් දෙනවා. මේක මේ මිස්ටික්ස් නෑ සයන්ටිෆිකලි පෙන්වන්න පුළුවන් කියලා. සුවිනන්ස ආනාපානසති භාවනාව ආනාපානසති සූත්‍රයේ තියෙන විදිහට කරනකොට විකෘස්ම ගන්නකොට විකෘස්ම බව දැන ගැනීම සහ කෙටිස්ම ගන්නකොට එක එක කෙටිස්ම බව දැන ගැනීම යන විස්තර කරගෙන යනකොට ඒ කියන්නේ කිසි තැනකට සිහිය යොදවන්නේ නැතුව සමස්තයක් වශයෙන් අපිට ඒක ඒක දැනගන්න පුළුවන් සංහස ඒක තැනකට අරමුණු නොකර එසේ කිරීමද සුදුසුවන්නේ නැත්නම් පොළට උඩින් වගේ සිහිය රඳවාගෙන ඉතනට සාපේක්ෂව ඒ කර්තව්‍ය කරන එකද ඉස්සෙල්ලා තැනකට යොමු කරලා සතිය කියන එක ඩිෆයින් කරන ආනාපානය ඩිෆයින් කරන ආස්වාසය ඩිෆයින් කරන ප්‍රස්වාසය ඩිෆයින් කරගෙන පස්සේ තමයි සමස්තයට හිතියොදන්නේ පටන් ගන්නකොට පින් පොයින්ට් පින් පොයින්ට් එකෙන් පටන් අරගෙන ඉවරලා පස්සේ තමයි පුරුදු වෙන පුරුදු වෙන එනකොට ඒක හොලිස්ටික් මුළු එකටම යන්න පටන් ගන්නවා. ඒතකොට තමයි හොඳ විශ්වාසයක් ඇති වෙනවා. වැඩි වුණොත් ආය යන්න දන්නවනේ අර පින් පොයින්ට් එකම ඒක තියාගෙන යන ටූල් එකක් විදිහට බිග්ිනර්ස් මයින්ඩ් එක විදිහට. හැබැයි gediya pitim යන එකට යන්න ගියොත් ඒක දර ගන්නවා. ඒක අයිට වැඩිය කොම්ප්‍රිහෙන්සිව්. අයිට වැඩිය කන්ටෙන්ට්මන්ට් එකක් තියෙනවා. එතකොට මෙතඩ් එකක් නැහැ. එතකොට ඔක්කොම සිස්ටම් ඔක්කොම ඔක්කොම සමීකරණ ඔක්කොම දිය වෙලා තමයි තියෙන පද්ධතිය දිහා බලන එක විතරයි. බැලීම විපස්සනා. බලා සිටීම පමණයි. සයන්ස් නෑ එතකොට ඒක විඥානය. සංඥාසාර වචනයෙන් පාර්ශිකලා ළඟදී ණය විපස්සනා. ඩිඩිය ඩිඩක්ටිව් නොලෙජ් එක. Inferential knowledge. ආ සීන් එකට සාපේක්ෂයි ඒකට එහෙම මෙහෙම වුණා නම් මෙහෙම මෙහෙම වෙන්න පුළුවන්. අච්චට මෙච්චට මෙච්ච අච්චට මෙච්චර නම් මෙච්චට කොච්චරද කියලා කතාවක් තියෙනවා. 100 නම් 10 200ට කීයද? 300ට කීයද? ඉතින් අර ෆෝමියුලා එකෙන් අනු කරගෙන කරගෙන යනවා. ඩිඩක්ටිව් නොලෙජ්, ණය විපස්සනා, අනුමාන ඥාන, ආකාර පරිවිතක්ක, තර්ක ගොඩාක් වචන පාවිච්චි කරනවා. අනුමාන ඥාන කිව්වම ටිකක් බිල් එක්සිටින් එකත් නෑ අනුමාන කරනවා අරකට සාපේක්ෂව මේක කොහොමද අනුමාන කරනවා ප්‍රත්‍යක්ෂ ප්‍රත්‍යවේක්ෂාව කියලා කියන්නේ රිෆ්ලෙක්ට් කරනවා ඉංග්‍රීසියෙන් දානකොට රිෆ්ලෙක්ට් කරනවා කියලා කියන්නේ අනුමාන කරනවා කියලා කියන්නේ ඩිඩියුස් කරනවා මේ සංසන්දනාත්මකව එයාට එහෙමනම් මටත් මෙහෙමයි කියලා අනුමාන සූත්‍රයේ ඒකමයි සඳහන් කරලා තියෙන්නේ ඔබ කාට හරි බයිනකොට ඒ මනුස්සයාට මොන වගේ හැඟීමක් ඇති වෙනවද ඒ වගේම තමයි ඔබ බැනුම් අහන්න ඔබටත් ඇති වෙන එක. ඒ ඉන් යහට කායික කවගත් කිසිම වෙනසක් නැහැ තව කෙනෙක්. දැන් මට කවුරු හරි යමක් කරනකොට මට ඇති වෙන ඉම්ප්‍රෙෂන් එකක් තියෙනවනේ. ඒ ඉම්ප්‍රෙෂන් එක තමයි අරයට තියෙන හිත එක්කමයි අපි අපි කාගත හිතේ කිසි වෙනසක්. අපි එහෙම පොදු හිතක් නෙමෙයි වෙන් කරලා මගේ හිත කරගන්න ගන්නේ. ඒ නිසා අනුමාන කරන්න පුළුවන් අනුමාන ඥානෙ පෙන්වලා තියෙන අපේ හිත වැඩ කරන්නේ 100%ක්ම චිත්ත නියාමයකට ගෑනු කියලා පිරිමි කියලා වෙනසක් නැහැ භාවනා කරනකවා කියලා වෙනසක් නැහැ ඒක පිළිගත්ත දවසේ අපි බුදු වෙලා එතකොට සියලු දෙනාටම කුසින් හදාගත්ත දරුවෙකුට වගේ සලකන නිලුණා මොකද ඔක්කොම કોઈ જાතියෙන් මායම් දාන්න හැදුවත් හිත වැඩ කරන්නේ එකම චිත්ත නියාමයකට වැඩ කරන්නේ ඒ නිසා අනුමාන ඥානෙ එතකොට ප්‍රැක්ටිකල් වෙන්න පටන් ගන්නවා ඒක දැනගත්තට පස්සේ ඇත්තට මේක ඩිඩක්ටිව් inferential. අපි අනුමාන සූත්‍රය කරා රිට්‍රීට් 42 92 93 94 95 දිග අන්තිමට ඇවිල්ලා තිබුණේ ආර්ට් රීඩින් කරනවා. ධම්මපොත. හතරම කර්මාසූත්‍රයේ ස්වාමීන් වහන්සේ අර රීබර්ත් ගැන පොතක් කිව්වා මතක් කරනවා මොකක්ද ඒකේ නම රීබර්ත් ගැනම නෙවෙයි දැන් ඔයාලා කොහොම කියවන සෑර් කියවන පොතක් තියෙන මේ දවස්වල ඒක තියෙන්නේ මේ physics of ne, physics of the soul by Amit Goswami ඒකේ තියලා තියෙන්නේ යාට හීනෙන් එක්කෙනෙක් ඇවිල්ලා කියනවා හොඳම සයන්ටිස්ට් කෙනෙක් උඹ ටිබෙටන් බුක් ඔෆ් ඩෙඩ් එක ප්‍රූව් කරපන්. ඒක තමයි මේ මිෂන් එක කියන්නේ. ඒකට ලියලා තියෙන පොත ක්වොන්ටම් ෆිසික්ස් වලින් කරලා දෙන්නේ. ඒතර ප්‍රොෆෙසර් ග්‍රැන්විල් ධර්මවර්ධන ආටිකල් එකක් ලියලා තියෙනවා. එයා තමයි අපේ මේ සයන්ස් ෆවුන්ඩේෂන් එකේ ප්‍රෙසිඩන්ට් හිටියේ දැන්. ඒතර මෙල්බර්න් වල ඉන්නේ. එයා ලියලා තියෙනවා පුනරුත්පත්තිය ඔප්පු කරලා ඒ කියන්නේ ඒ තීහිස් එක ඔව් ඒ concept එකට තීසිස් එකක් පෙන්ලා දීලා තියෙනවා quantum leap එකක් හරහා. ඉතින් මේ ළඟදී සාකච්ඡාවට කරන වෙලාවක මෙල්බන් නිරෝයේ හිටිය ප්‍රොසෙස්. ඊටසේ මම කොපමණරි කියන්න කතා අහන්න ආරසයි කියලා මම මට මතක තියෙන මෙච්චරයි ආටිකල් එකේ නෑ නෑ ඊට පස්සේ ගොඩක් ඩෙවලොප් කරා. මම මේ පොත් පොත් ටිකේ වන්නම් කියලා කිව්වා මේ එයා ගොඩක් කරන්නේ හිප්නොටයිස් කරලා ඔය හීල් කරන වැඩ හරි මේ කරනවා. ඒ වුණාට මේ අර හරි ස්ටෑන්ඩඩ් පේපර් එකක් ප්‍රසන්ට් කරලා තියෙනවා. පුරුපත්ති ඔප්පු කරලා ඔය ක්වොන්ටම් ලීප් එකත් එක්ක. මේ මේ මේ කතාවත් එක්ක යනවා නැගලා යනවා මේ දෙක මේක වගේ යනවා. ඒ පොතට නමන්නේ නැහැ තාම. ඒක මේ ප්‍රොෆෙසර්ට ලියන්න ඕනේ එහෙමනම්. එයා ආටිකල් එකක් කියවන්නේ මම දැන් කඳුබඩ බාහන මැදස්තරයක පබ්ලිෂ් කරා. වෙනම පැම්ප්ලට් එකක් දෙන පුංචි පොතක් කියන. පුංචි පැම්ප්ලට් එකක්. අර ගොඩක් කේසස් කරන්නේ නැහැ මේ ට්‍රාන්ස් රිග්‍රෙස් කරන්නේ. එදා මේ හිප්නොටි හිප්නොටිසම් වල කරනවා. සෙලින් පාස්වර්ඩ් සර්ටන් කේසස්. ග්‍රැමි දඩුවන්ද. නෝන්ස මේ ආනාපාන සතිය ක්‍රමෙදී වස්තරාට මේ පරියන්කේ ඉඳ ගන්නවා සමගම දැන්න තැනදල නොදැන තැනට යන්නේ එකවක් කියනවා. නමුත් එතෙන්දී එහෙම මම මේ ප්‍රශ්න පටලවා ගන්න දන්නේ නැහැ මොනවාද. ආනාපානේ 11 ආකාරයක් බැලිය යුතුයි කියලා කියනවා නේද? එතෙන්දී අපිට ඒ එක එක ආකාර දැක ගැනීමක නොහැකි තත්ත්වයක් හැටියට ඉක්මනට අතන ගියාම ඒ දැනගැනීමේ අවස්ථාව අපිට නැතු යනවා. ඒක ඒ දැනගැනීම අත්‍යවශ්‍යද එහෙම නැත්නම් ඒක නොසලකා හැකිය යුතුද? දන්නේ නැති කෙනෙකුට අතෙන් යන්න බෑ කොහොමදක්. කලින් දැනගත්ත කෙනෙකුට විතරයි සංසිඳීමක් ඇති වෙන්නේ. එනිසා ආනපනේ අවස්ථා දැනගත් එකට පස්සේ තමයි සංසිඳීමක් ඇති වෙන නිසා සංසිඳීමට ගියා නම් ආයේ මේ මේ 11 ආකාර බල බල ඉන්න යන්න එපා ඇති වෙච්ච සංසිඳෙන්න සංසිඳීමට සාදර වෙන එකයි කරන්න තියෙන්නේ බල්ල මැට්ටෙන් හරි කමන්නේ මී අල්ලනවා නම් එච්චරයි ඉතින් මේ බල්ල මැට්ටා වෙච්චාම මොකද පර්සියන් කැට් කෙනෙක් වෙච්චාම ගමේ බල්ල වල්පාවෙක් වෙච්චාම මොකද මී අල්ලලා තියෙනවා දැන් මේ අල්ලපු මීයාගේ වන්තය හොයන්න ඕනෙත් නෑ බල්ලගේ වන්තය හොයන්න ඕනෙත් නෑ ඒ නිසා පටලවගෙන ෂුවර් එකට ඉතින් අහන්න දෙයක් නැහැ ඉතින් අර කතා කරලා දෙයක් නැහැ. ඒ ඉතින් හදාත් එක හොඳයි. ඒක මට ලේසි. බනින්ට ලේසි. නැත්තම් එහෙම නිකන් හරියට පෙට්‍රල් වගේ ඩීසල් දැම්මා වගේ අප්සෙට් වෙනවා. දැන් බනින්න පුළුවන් කිසි කතාවක් නැහැ. ඔය පොතෙන් අල්ලන්න යන යක්කු සේරම මෙතඩොලොජි එකයි ෆෝමියුලා එකයි කටපාඩම් කරන මේ වැඩේ වෙලා තාම ලයිසන් එක දෙන්න කැමති නෑ. අය අහන ඔබට කහින්න පුළුවන්ද? කොහින්ද දා? එමෙ පිස්සු ගත. එතකොට පාසල ඉවරයි. ඒක ඒක ලෝකෙ ඉනස්සන වැඩක්. ඒක මම දන්නවා මම ඉනා කාලා ජීවත් වෙන හුඟක් කාලවලට බත් කාලා නෙවෙයි. මොකද මේ මේ දන්න මිනිස්සු අනාගත තියෙන හැටි. මගේ හොඳ කරුණ තියෙන්නේ මොඩකම තියෙනවා. මට දන්නේ නැහැ ඒ නිසා මට කිසි දවසක පටලවෙන්නේ නැහැ. කිසිම දෙයක් දන්නවයි කියලා මට ඇඟිමන්නේ නැහැ. මට කියලා තියෙන්නේ මම මට මම දැන් දැන් ඉස්සන්නවනේ කියන්නේ උඹ කාගෙන් කෑවත් කවන්න මට තාත්තා කියනවනම් එච්චරයි. මට ප්‍රශ්න නෑ උඹ අල්ලපගෙදින් කෑවත් එකයි අම්මගෙන් කෑවත් එකයි මට තාත්තා කියනවනම් මම අයියා නම් එච්චරයි. ජානවනේ සංසිඳුර නම් ඒක කොල්ලෙන් උනත් කරන්න මල්ලෙන් උනත් කරන්න සංසිඳිය මට ඕනේ සංසිඳියා විතරයි. මන්ට මේ 11 ආකාර හරහා ආවද නැත්නම් ස්කිප් කරලා ඇවිල්ලා තියෙනවද මට ප්‍රශ්නයක් නෑ. ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා මට පේනවා ඒක. ප්‍රශ්නයක් වෙනස් දුන්නා. You want to laugh it off. එච්චරයි. නිකමට නිකමට හිතනද හැම මිනිස්සෙක්ම නිවන් දැකලා ඉන්නේ කියලා. හැම manussත්ත්ව භාවයේම නිවන් ලැබලා තියෙන්නේ. මනස දන්නේ නැති එකයි ප්‍රශ්නේ. සර්වඥාන්සේ සඳහන් කරනවා පොඩි දරුවෙක් ගාව කෙලෙස් නැහැ. පොඩි දරුවට ඔප්පු කරලා පෙන්නන්න බෑ මම නිවන් ලැබලයි කියලා. එච්චරයි වෙනස තියෙන්නේ. දැන් අපිටත් වෙලා තියෙන්නේ අපි හැම වෙලාවෙම වැරදි ත්‍රික සමාදන් වෙනවා. ඒකල කියනවා වෙන්න බෑනේ කොහොමද වෙන්නේ කොහොමද මේ මං ආවල් වැරද්ද කරලා තියෙනවා. මම අරක කරලා තියෙනවා. මේ නිවන බලාගෙන මේ අම්මනියා කවදද දොරාදීද කියලා. එළියේ ඉඳලා හරියට ඩෙන්ටි කාඩ් එක ගෙනාවා. කවුද රෙකමන්ඩේෂන් එක දෙනවා. ආනවනස එළියට ලබා දෙනවා. අනේ අම්මා බලන්නේ නිවනට මේ ආරාධනා කරන මේ තොවිල් නටන්නේ. නිවන එන්න හදනකොට අහනවා හිතගෙන දින්නේ ඉඳගෙන දින කහින්න පුළුවන්ද ඇඩිටි කාඩ් තියනවද රෙකමන්ඩේෂන් තියනවද අනේ නේම තණ්හාවක් තියෙනනේ විදියේ ජීවම දේවල් පොත්පත් තියෙන වැඩිකම කියනවා ඒක තියෙන මේ අපිට මේ ඔබේසිටි එක තියෙන ආහාරයකයක් නෙවෙයි. කාලා වැඩිකම නිසා තර වෙලා එක තියෙන්නේ. ඒකට බේත් නැහැ. යන යොට්‍රොදින කිවික් වලට බේතින් හදගත්ත ලෙඩේට කොහොමඩක්වත් බේත් නැහැ. ඉතින් මේ මේ මේ මේ නිකන් මේ ටූල්ස් ටිකක් විතරයි. ඒක වැඩේ වුණාට පස්සේ පැත්තක තියපන්. අනේ අම් මේ වැඩේ වුණා ටූල්ස් වලට වැඳ වැඳ ඉන්නවා. තරහ යනවා එහෙම කියනකොට. නෑ. තරහ ගියයි කියලා මම කනගාටු වෙයි කියලා හිතනවා. මන්නම් තරහ. පාසලට යන්න කියන්නේ. මං එනවා එම හවුස් එකේ සිස්ටර් පවල් ගාඩ් කියලා කියනවා. යන්න කවුරුත් නැහැ මම ඉන්නයි කියලා. දැන් අපි වෙලාව විනාඩි 10ක් ගිහිල්ලා තියෙනවා. ඊයේත් අපි නැතර කරේ මේ හරියට මේ වෙලාවට කාට හරි වෙන මොනාරි ඉවර කරන්න ඉස්සලා වෙන කියන්න දෙයක් තියෙනවා. නැත්නම් අපි විනාඩි 40ක් සක්මන් කරනවා. එතකොට 3යි 50. එතකොට 3යි 50 ඉඳලා 4 හමානක විනාඩි 40ක් භාවනා කරනවා. දැන් සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම කෙරුවන් සරණයි.